උපවාද කරනවාද කියලා නිතර සලකන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ සීලය කියන එක එම නිතර සැලකුවොත් මට්ටමකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මේ පැවිද්දක විශේෂයෙන්ම අයාලේ යනවා මලකඩ කනවා ඊට පස්සේ දිගටම Taman දන්නේ මේ තියෙන අසහනේ මේ දැන් ඇති වෙන ආතතිය මේ සීලේ දෝෂයක් නිසාද සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අදාළ වෙන විචල්්‍ය සාධකෙන්ද කියලා හොයාගන්න බෑ. ඒ නිසා සීලේකින් නොවිය පිනිස විශේෂයෙන්ම බණ භාවනා කරන. එහෙම නැත්නම් සීල ශික්ෂාවේ ඉඳලා සමාධි ශික්ෂාව යන කෙනා නිතරම සීල ශික්ෂාව යාවත් කාල කරලා තියනවාද කියලා. නිතරම ඒක ඒ අතින් Tamanට හිතට වෙහෙසක් අත්තානුවාද බයක් එහෙම නැත්නම් දෙස් දෙන ගතියක් තියනවාද කියලා නිතර බලන්නයි කියලා තියෙනවා. ඉතින් මේක ශිෂ්ටාචාරයක තියෙන උස්සස්ම ලකුණ. අශිෂ්ට මිනිස්සයා ශීලාචාර නැති කෙනා මහත්ම ගතියක් නැති කෙනා එයා කවදාකවත් Taman ජීවත් වෙන සමාජයේ අනෙකුත් සමාජිකයන් විසින් පැවතිය යුතු ඇවතුම් පැවතුම් ආචාර ධර්ම එහෙම නැත්නම් යුතුය නොයුතුය සලකන්නේ එයාට අපි මිලේච්ඡයි කියලා කියනවා. මිලක්ඛ කියන නම පාවිච්චි කරනවා පාලියෙන්. යම් කිසි කෙනෙක් තමනුත් යා ජීවිතයක් ගත කරන ගමන් ඒ තමන් ජීවත් වෙන පරිසරය අනික් අයට ආචාර ධර්මාතින් සදාචාරාත්මක වගවීමක් තියෙනවා නම් ඒක මේ ආණ්ඩුවකින්වත් නීතියෙන්වත් උසාවියෙන්වත් මේ විලංගුවේ දෙමිල්ලකින්වත් කරන්න පුළුවන් එකක් නේ. ඒක වෙන්නේ නැහැ. වෙනව නම් වෙන්නේ තමන් තමන් ගැන සලකලා බලන්න ඕනේ. මම මේ සමාදන්ව රකින්න සීලය මට පිළිබඳව මට මගේ ආත්මේ චෝදනා කරනවාද කියලා. ඒ කියන්නේ අත්තානුවාදී කියලා. ඉතින් මේක දන්නේ නැතිකම නිසා ශිෂ්ට මිනිස්සයා අන්තිම දුකක ජීවත් වෙනවා. ශිෂ්ට වෙනවයි කියලා කියන්නේ අපි සමාජ ධර්මයට ගරු කරනවා. සම්මතියක් ඇති කරගන්නවා සමාජය. මහා සම්මතයක් ඇති කරගන්නවා. අපේ ඉන්න සමාජය අපි මෙහෙම මෙහෙම ඉමු කියලා. ඉතින් ඒක එක සමාජිකයා ඒ තමයි සමාදන් වෙච්ච ඒ ගත්ත ඒ සමාජ නීති ආචාර ධර්ම කියලා අපි කියනවා. ඒ ආචාර ධර්ම වලට තමා වශයෙන් සැලකුවේ නැත්නම් අනිවාර්යයෙන්ම සමාජයෙන් පසු වෙලාගේ පස්සේ හරි වර්තමාන වශයෙන් හරි ඒ ආදීනව විඳින්න වෙනවා. ඒ ආදීනව නොවින්දත් හිත දෙස් දෙනවා. මෙන්න මේ Taman givisagatta ඊ කාරණාවට තරම් වෙන නොවන විදිහට Taman කටයුතු කරනකොට Tamanගේ මේ ආත්මයේ දෙස් දෙන ගතිය ජානගත දෙයක්ද බුද්ධ ආගමේ තියෙන දෙයක්ද කර්මෙන් එන එකක්ද මොකද්ද කියන එක තාම ඇති වෙන්න ලෝකේ පරිශන කරලා නැහැ. අපි ස්වභාවයෙන් හොඳ මිනිස්සෙක් කියලායි මේ බුදුරජාණන්සි කියන්න හදාන්නේ. ඒ සමාජ නීති ටික දැන දැන කඩනවා. ඉතින් දැන දැන කඩුවට පස්සේ ආයෙත් යම රජුරෝ යමපල්ලෝ එන්න ඕනේ අපාය පොතේ නම කියන්න ඕනේ. ඒ වෙලාවෙ ඉඳලා බඩ දණ්ඩ පටන් ගන්නවා. එහෙම නැත්නම් දෙස් දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට සහජයෙන් ස්වභාවයෙන් ප්‍රകൃතියෙන් මිනිස්සයා ආචාර ධර්ම කරු කරනවා. ආචාර ධර්ම කරේ පිළිట్లా තියෙනවා. එයාට ඒව தত্ত্বක ඉඳගෙන ආචාර ධර්මයක් කඩන්ඩ කොච්චර අපහසුද කියන එක. ආචාර ධර්ම පිළිඅරගත සමාජයක ඉන්න එහෙම නැත්නම් වගවීමක් තියෙන සදාචාරත්ම වගවීමක් තියෙන කෙනෙක් ඒ ආචාර ධර්ම කඩන්ඩ මල පණින්න ඕනේ ඉර පණින්න ඕනේ කඩාගෙන යන්න ඕනේ අනකොට ඒ කෙනාට තේරුණොත් අවස්ථා කීපෙකින් මම දැන් මේ වීතික්‍රමණයක් වුණා උල්ලංඝනයක් වුණා වෙනකොටම දැනගත්තොත් එයාට ආපහු වෙන්න පුළුවන්. නමුත් මේ පුද්ගලයා සංවේදී කෙනෙක් නෙවෙයි නම් මේ පුද්ගලයා ඉඳුරන් ප්‍රනීත නැති කෙනෙක් නම් මට්ටම් 3-4ක් කඩාගෙන කඩාන ගියාට පස්සේ හැරිලා බල්ලාවව එන්න බැරි තරම් වෙහෙසක් ඇති වෙනවා. ඒකට කියන ඕලමලකම කියලා. ප්‍රගල්බ කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒක නිසා ඒ පුද්ගලයාට දැන් මං ඉන්නේ මල පැනලයි කියලා දැන් මං ඉන්නේ සීමාව මට්ටම් පැනලයි කියලා වෙන කෙනෙක් තීරුම් කරලා ගෙන්න ගිය ගමන් තීරුම් කරන්න ගිය එකනත් එක රණ්ඩු කරනවා. තමුසේ කවුද මගේ නීතිලාකට මම අහවලා ගියා. පරුවචනාංශයේ වගකීම ගන්නවා ඒ කෙනාටම පෙන්ලා දෙන්න <coughs> දැන් මල පැනලා ඉන්නේ. ගොඩ යන්. ඔබ වැටිලා ඉන්නේ. නැගිටපන් කියලා කණ්ණාඩි අල්ලනවා. අන්න ඒ සඳහා බුද්ධ ආගමෙන් අපිට තියලා තියෙන මේ බුද්දිස් ජුරිස්ප්‍රූඩන්ස් කියන එක. ලෝකේ කොහොක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ රෝමලන්දේසි නියතිය, නීතිය, නීතිය. වැරදිකාරය අල්ලාගෙන දඬුවම් කරලා ඉරේ විලංගුවේ දානවා. හැබැයි මේ වැරද්ද තීන්දුව කරන විනිශ්චයකාරයත් නඩුකාරයත් සමාජයත් ඒ වැරද්දම කරනවා. එකෙක් කලන උසාවි කුරුවෙත් නංගලා කට්ටියම එකතු කරලා ඌ වැරදිකාරයා කරලා ඌ ඉර කුඩුවට දානවා. මේ සියල්ල සතුටින් સમાપ્ત වෙනවා. ඉතින් හිරේ යන්නේ වැරදි කරපු මිනිස්සු නෙමෙයි. විනිශ්චය කරන මිනිස්සු ඊට වැඩි වැරදි කරනවා. නීතිඥයෝ ඊට වැඩි වැරදි කරනවා. මේ නීති පිළිගන්න සමාජය ඊට වැඩි වැරදි කරනවා. ඉතින් එහෙව් රෝමලන්දේශයක් නියත තියෙන තැනක අපිට පුළුවන් වෙයිද බුදුජානනාංශයේ කියපු මේ ධර්ම විනය දෙකෙන් මේ ලෝකපාලන නීතියක් හදන්න පුළුවන්. ඒක මේ ජන විඥාණයට ගැළපෙන විශාල වශයෙන් කරන්න පුළුවන් දෙයක්ද? එහෙම නැත්නම් මේකට සංවේදී පුද්ගලයා තමන් වශයෙන් හික්මීමක් කරන දෙයක්ද කියලා බැලුවොත් අපි අද සාකච්ඡා කරන්න හදන්නේ තමන් වශයෙන් හික්මෙන්න පුළුවන් හික්මොත් එතනම ප්‍රතිඵල ඒක මේ කට්ටියකට දෙන්න පුළුවන් වේද? හැම දිනම මේ නීතියෙන් බැඳෙන්න ඕනද කියන එක දේශපාලනේ. ඒ ඒ මාතෘකාවට අපි යන්නේ අපි බලන්න හදන්නේ අපි යම් ශික්ෂාවක් කරන් තියෙනවා. අඩුම ගානේ උපාසක මහතුරු අට සිල් අරන් තියෙනවා. සාමනීර ස්වාමීන්සලා දස සිල් අරන් තියෙනවා. උපසම්පදා ස්වාමීන්සලා ඊට වැඩි සීලයක් කරන් තියෙනවා. ඒ ප්‍රසිද්ධිය අරන් තියෙන්නේ. ඒ සිල්පද තේරුම් අරන් තියෙනවා. එහෙම නැත්නම් නසෝරක්කති ගෝගණං හරක් රාන්චුවේ ඉන්න හරක් ගාන දැන් නැති මිනිහ ගොපල්ලෙන් කවදාකවත් හරකුන්ට අරසාවක් ලැබෙන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ කියනවා. හරක් ගාල රකින්නවා නම් හරක් ගාලේ හරක් මෙච්චර ඉන්නවා කියලා දැනගන්න. නාඹ මෙච්චර ඉන්නවා, වැස්සියෝ මෙච්චර ඉන්නවා, පට්ටියට ඉන්නේ උන් මෙච්චර ඉන්නවා, වස්සෝ මෙච්චර ඉන්නවා කියලා දැනගන්න ඕනේ. නැත්තම් කරකෙන්නේ නැහැ නිසා Taman රකින්නවා නම් සීලයක්. ඒ සීල්පද දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්නම් ඉතින් තොග බිස්නස් කෙරුවට සිල්ලරෙන් පාඩුයි. ඉතින් ඒ නිසා ඒ වගවීම අටසිල් සමාදන් වෙච්ච උපාසක මහත්තයත් එහෙම නැත්නම් මේ පන්සිල් රකින්න සාමාන්‍ය නිත්‍ය පන්සිල් රකින්න උපාසකත් උපාසිකාව සමානයි. මෙන්න මේ මූලික સિદ્ધාන්ත නැත්නම් පන්සිල් ගත්තොත් ඇත්තටම කියනවා පන්සිල් විතරමයි තියෙන්නේ උපෝසත මේ උපසම්පදා සීලෙත් වෙන මොකක්වත්ම නැහැ. ඒක අර කඩලා කොටලා වෙන් කරලා තියෙනවා. ඒ නිසා පන්සිල් විතරයි අශෝක රජුරෝ ගත්තේ අශෝක ධර්මයට. මෙතන තියෙන මේ ප්‍රශ්නේ ඒ පන්තිල් කඩනකොට ඒ පුද්ගලයා කොච්චර දැනුවත් වීමකින් මල පැන්නුම සිද්ධ වෙනවද? ඊරි පැන්නුම සිද්ධ වෙනවද? සීමා අතික්‍රන්තේ සිද්ධ වෙනවද? උල්ලංඝනයේ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් විතික්‍රමණය සිද්ධ වෙනවද කියලා බැලුවොත් ਸਰුවචාන්සේ සඳහන් කරන්නේ හැම කෙනාම ශිල්පද කරනකොට දන්නවා මොකද ශිල්පදේ කරන්න ඉස්සලා තත්ත්වය තමයි ප්‍රകൃතිය. මනුෂයාගේ ප්‍රകൃතිය සීලවන්තයි. ඒ නිසා බුදුජානනාංශේ මුසාවාද ශික්ෂාපදේ විනය පොතේ ලියලා තියෙනවා කෙනෙක් බොරු කියන්න ඉස්සලා බොරුව කියනකොට විනිදාය ගතින් විනිදාය ලද්දින් විනිදාය පණිදින් විනිදාය රුචින් කියලා මල පැන්න හතර සැරයක් පැන්නාට පස්සේ තමයි බොරුවක් කියන්න පුළුවන් වෙන්නේ. විනිදාය ගතින් කියලා කියන්නේ තමයි ප්‍රകൃතිය බොරු කියන එක නෙවෙයි. ඒ ගතිය කඩාගෙන යන බව තමයි තේරෙන්නේ. විනිදාය ලද්දින් තමන්ගේ ලබ්ධිය මූලික බින ගැනීම බොරු කීම නෙමෙයි. එනිසා බොරු කියනවා කියනකොට විකෘතියක් සිද්ධ වෙනවා. විනිදාය රුචින්. එයාගේ රුචියත් බොරු කියන එක නෙවෙයි. හැබැයි රුචිය නැතුව බොරු කියනකොට තමයි තේරෙනවා දැන් මලපැන්නයි කියලා. ඒක නිසා යම් කිසි කෙනෙකුට ඒ වගේ මාතින් බොරුවක් කියවෙනවා සතෙක් මරනවා හොරකමක් කරනවා ශික්ෂාපදයක් කැඩෙනකොට මේ විදිහේ මලපණින එක පිළිබඳ සංවේදීභාවය බැලුවොත් උඟ දෙනෙක් නිකන් දෙනින්ද සිල් රැක්කට සිල්පද ගොඩක් ගත්තට ඒව පිළිබඳව එහෙම හදාරන්නේ විවේකීව. ඒක නිසා ගොඩක් කරගත්ත කෙනා ගොඩක් ශිල්පද කඩනවා. මේක නිසා මහසි සඩෝ ස්වාමීන් වහන්සේ සත්විසුද්ධි ක්‍රමයේ විස්තර කරන වෙලාවේදී සීලවිසුද්ධිය ගැන කතා කරනකොට පෙන්ලා තියෙනවා භික්ෂුවකට කොච්චර අමාරුද භාවනා කරන්න කියලා. භික්ෂුවට ගොඩාක් ප්‍රශ්න. මොකද හුඟක් හිත අවලාද දෙනවා. මම මෙච්චර සිල්පද ආරසා කරලා තියෙනවා මම සමාජයේ ඉස්සරහාම කඩනවා. එතකොට සමාජයත් දෙස් දෙනවා. Tamange හිතත් දෙස් දෙනවා. අන්න එහෙම தත්තක ඉඳද්දී භික්ෂුවක් සියර සියක්ම බලාපොරොත්තු සුන් කරගෙන පැත්තකට වෙනවද? නැත්නම් එවැනි භික්ෂුවකට සිල්පද කඩාගත්ත. එහෙම නැත්නම් ආපත්‍ය ස්කන්ධ වලටපත් වෙච්ච කෙනෙකුට මේ ශාසනය කොච්චර ඉඩ තියනවද කියලා බැලුවොත් අපි හිතනට වඩා ඉඩකුත් තියෙනවා. පිටරට ඉඩකුත් තියෙනවා. ඒක මම දැනගෙන හිටියා පැවිදි ගිහි වෙන්නේ ගිහි කාලෙම. ඒක මම දැනගෙන හිටියේ බුද්ධ වචනකින් නෙමෙයි. නිකන් සාමාන්‍ය අපි කතා කරනකොට මේ සතිය වඩනව නම් ඕනම වැරද්දක් මකන්න පුළුවන් කියන එක නිකන් ආදරෙන් රැකගෙන හිටියම. හැබැයි ඒක බුදුරජාණන් ශ්‍රේම දෙයක් කියලා තියනවද නැද්ද කියන එක මම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ මේ සතිය කියන එක කොච්චර සිල්පත කඩලා තියෙන කෙනාට කරන්න පුළුවන්. සතිය යනකොට යා සංවේදී වෙනවා. සංවේදී වෙනකොට විනිදාය රුචින්, විනිදාය ලද්දින්, විනිදාය ගතින් යන හැටි තේරෙනවා. ඒ කියන්නේ බඩ දන්න පටන් ගන්නවා. බොරුවක් කියනකොට කේලම් හිස් වචන පරිස වචන එහෙම නැත්නම් ශික්ෂාපදයක් කඩනකොට තේරෙනවා. සංවේදී නැති කෙනා එහෙම නැත්නම් කියන සතිය නැති කෙනාට කැඩෙනවා රාත්තල් ගාන දන්නේ බඩේ මැටි. කාපු රාත්තල් ගාන දන්නේ නැහැ. ඒ නිසා යනකොට අපවත් වෙනකොට විශාල බයකින් ඉඳ ජීවත් වෙන්න වෙන්නේ. මොකද ගත කරන ජීවිතයේ කියපු දේ කරලා නැහැ, කරපු දේ කියලා නැහැ. ඉතින් ඒක නිසා මම හිතනවා අපි පැවිද්දන් වාසයෙන් සීලයක් සමාදන් වෙච්ච කෙනෙක් වශයෙන් අපිට 100ට 100ක් කිසිම කෙනෙකුට කියන්න බෑ අපි සීපදේ 100ට 100ක් රකින්නයි කියලා. මොකද ඒක මේ ජීවිතේ කරන්න බැරි එකක් කියන එකත් මම කියනවා. සීල්පදේ කියන එක කවදාකවත් 100ක් කරන්න බෑ. සීලය පිළිබඳව තමන්ඬ හෝ විශ්වාසයක් එන්න සෝවාන් වෙන්න ඕනේ. සීලය පිළිබඳව අවේක්ෂප්පසාදයක් එන්න සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් වුණාට පස්සෙත් තාම කාමතණ්හා මේ කාමරාග පටික තාම තියෙනවා. මාන්නේ තාම තියෙනවා. වික්ෂිප්ත භාවය තාම තියෙනවා. ඒ නිසා සෝවාන් වුණාට පස්සෙත් යම් යම් අත්තරදී සිද්ධ වෙනවා. රහත් වෙලත් පත්තරදි කරපු තැන් මහා සීසාඩුව සේරම ඇදලා පොතේ ලියලා තියෙනවා. නමුත් අපි මේ වගේ වැඩපළුවකදී සැලසුම් කරන්නේ මේ සෝවාන් මාර්ගස්ත පුද්ගලයෙක් එහෙම නැත්නම් අපි පෘථග්ජන භූමියේ ඉඳලා ආර්ය භූමියට යන පාරේ ශික්ෂා පිළිගත්ත ත්‍රිවිධ ශික්ෂා පිළිගත්ත සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා පිළිගත්ත කෙනෙක් මේ ශික්ෂාපද තමන්ට බරක් නොවෙන්න ප්‍රශ්නයක් ඇති නොකර සාධකයක් කරගන්නේ කොහොමද කියලා නැත්නම් බුදුරජාණන්සේ මේ යන කෙනෙකුට දීපු අත්ලක් මේ ශික්ෂාපද කියන්නේ. එහෙම නැතුව මේ පශ්චාත්තාප වෙන්නයි අත්තානුවාද බය කරන්නයි ඒකත් බුදුහාම තමයි කියලා තියෙන්නේ. කොහොමද කියන ප්‍රශ්නේ අරගත්තොත් එහෙම මම මේ ඉස්ලාම ආවට පස්සේ නීතිගල මම හිතන්නේ ඒක බණ මම ඇහුවේ පටිගත කරපු දේශනාවක අපේ අපත්‍යච ලොකු ස්වාමීන් වහන්සේ මේ සති සම්පජඤ්ඤ කියන සූත්‍රය දේශනා කරා. මේ සති සම්පජඤ්ඤ කියන සූත්‍රයෙන් මම එතකල් අදහගෙන හිටපු දෙය හිතින් දාහන හිටපු දෙයට ගරු කටයුතු ස්වාමීන් වහන්සේ නමකින් බුද්ධ වචනේ මට ඇහුණා. එනිසා මම හිතුවා අද ඒ සති සම්පජඤ්ඤ සූත්‍රය සාධක සූත්‍රයක් වශයෙන් ඉදිරිපත් කරන්න. එතකොට අපි වාගේ සතිපට්ඨානට බැහැගත්ත කෙනෙක් මේ සීලය හරි ගිහිලා තිබුණා හෝ වැරදිලා තිබුණා හෝ ඒක Tamanට බරක් ඒක Tamanට වික්ෂිප්ත භාවයක්, උපවාදයක් නොවි ඒක හදාගන්න සතිය කොහොමද පාවිච්චි කරන්නේ ඒක ඒක මම මේ විදියට කියන්න මට හේතුව අපි සාමාන්‍යයෙන් ගමේ පන්සලේ දහම් පාසලේ බුද්ධඝම් බන්දි කරන්නේ සීලේක ඉඳගෙන භාවනා කරන්න ඕනේ කියලා. දැන් මම කියන්නේ භාවනා කරුවාම සීලය හැදෙනවායි කියන්නේ. එහෙම නැත්නම් සීලය සහ භාවනාව සතිය සහ සීලය කියන දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන හැටි මම මේ ඒකේ මේ අපි දොනදන්න පුරුක ලොකු සාංශ මතක් කරපු එක සත්‍ය සම්පජඤ්ඤ සූත්‍රයෙන් මතක් කරන එක පෙන්වන්නයි හදන්නේ. සීලවන්ත වෙලා සත්‍යමත් වෙන්නත් පුළුවන්. ඒක තමයි අපි සාමාන්‍යයෙන් දන්න ක්‍රමේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒ නිසා අපි සත්‍ය සම්පජඤ්ඤ වීම අපි හිතන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. ඒකට සිල්වන්ත විය යුතුයි කියලා ඕනෙම කෙනෙක්ගෙන් අහුවොත් ප්‍රශ්නෙට උත්තර දෙනවා. නම සීල් සති සම්පජඤ්ඤ සූත්‍රයේ එimhe මූලික සුදුසුකම් මොකක්වත් නැතුව සරුවචාන්සේ සඳහන් කළා තියෙනවා සති සම්පජඤ්ඤම් බික්කවේ අසති සති සම්පජඤ්ඤම් විපයුත්තස්ස හතූපනිසං හෝති හිරොත්තප්පං කිය. යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤේ නැත්තම් ඒ කියන්නේ සිහිනුවන නැත්තම් මම මේ කරන්නේ මේකයි කියලා කරන කරන වෙලාවේ ඉන්න ඉන්න ඉරියව්වේ සතිය පිහිටලා නැත්තම් සතිය පිහිටව පිළිබඳ දැනීම නැත්තම් අර කවදාකවත් බයලජ්ජාවක්වත් ඒ හිතේ තියෙන්න බෑ බයලජ්ජා ඇති කිරීමේ හේතුපාදකත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ එක එහෙන ගහච්ච සෝම් පිටණයක් ආවා. සති සම්පජඤ්ඤයකින් තොර හිත එහෙන ගහච්ච සෝම් පිටණයක්. ඒකේ මේ බයලජ්ජා ඇති කිරීමේ හතුූපනි සංහෝති මුලත් සිතලා. ඒක නිසා අපිට මේ බුද්ධ වචනේ පිළිගන්නවා නම් කච්චිනකෝ මේ අත්තා සීලතෝ සීලතෝ න උපවදති කියනකොට අපි මේ සීලයෙන් උපවදනය කරන්න ඉස්සෙල්ලා අපි අහන්න ඕනේ මේ කතා කරන වෙලාවේ සතිය එළඹිලා තියෙනවද කියලා. ඒ සතිය එළඹිලා තිබුණට මදි ඒක ප්‍රත්‍යක්ෂණය වෙනවා. ඒක සම්පජඤ්ඤයට ලක් වෙන්න ඕනේ මම ඉන්නේ අසවල් අරමුණේ අනිත් එකේ නෙවෙයි. මම ඉන්නේ සතියේ අසතියේ නෙවෙයි. මම ඉන්නේ වම් පායේ දකුණු පායේ නෙවෙයි. මම ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි. නැත්නම් මම ඉන්නේ ප්‍රස්වාසේ ආස්වාසේ නෙවෙයි. මේ විදිහට සතියත් සම්පජඤ්ඤයත් ඉදිරිපත් වුණා නම් ඒ හිත ඇති කර දෙන මේ ප්‍රකෘති භාවය ලොකු සංහස පාවිච්චි කරන ප්‍රනීත භාවය කියලා. අවදි භාවයේ කොච්චරද කියනවා නම් එයාට මේ මානව ඉතිහාසයේ සියලුම මතක එළියට ඇවිල්ලා මේ දේ හොඳයි මේ දේ නරකයි කියන බයලජ්‍ය දෙක එළියට එනවා. පොතකින් බල්ලා නෙවෙයි. මොකද ඒක අපේ බොක්කේ තියෙන එකක්. අපේ ඥානවල තියෙන එකක්. අපි සංසාරේ පුරාවට ගෙන ආපු එකක්. බයලජ්ජාව කියන එක පරිණාමයත් එක්ක හැදෙන එකක්. ඒක සත්තුන්ගේ නෑ. යක්ෂයින්ගේ නෑ. ප්‍රේතයින්ගේ නෑ. දෙයයන්ටත් නෑ මං හිතන විදියට. දෙයයන් තියෙනති ඒ ඒ රාජ්‍ය එකක්. මෙහි ඒක නෑ. අපේ ඔරිජිනල් එක තියෙන්නේ අපි ළඟ. එයිසා manussත් පටිලාභයම දුර්ලභ දෙයක්. දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. නමුත් මේ manussකමක් ඉදිරියට එන්නේ සති සම්පජඤ්ඤේ නැතුව. manussකමට අවශ්‍ය කරන්නා වූ සංවේදී භාවය, ඉන්ද්‍රංගේ ප්‍රණීත භාවයක් නැහැ. යම් වෙලාවක අපි හිතමු සති සම්පජඤ්ඤේ පිහිටියා. ඒක නැතෝට සිල්පද කඩාගෙන තමන්ට දෙස් දෙමින් එහෙම නැත්නම් සිල්පද පිළිබඳ දන්නේ නැතුව. නැත්නම් සිල්පද පිළිබඳ ආඩම්බරේ. ওই කොයි කෙනා සති සම්පජඤ්ඤයට ගිය ගමන් එයාට හිරොත්ප්ප කියන බයලජ්ජා කියන දේව ධර්ම කියන සුඛ ධර්ම කියන ලෝකපාලක ධර්ම කියන ඒවා ඉන්න පටන් ගන්න. මේක කාගවත් අධිකාරී ශක්තියක පිටලා නැහැ. කාටවත් ඇත්තේ කාටවත් පටවන්නත් බෑ. කාටවත් ඔප්පු කරලා දෙන්නත් බෑ. Tamanට තේරෙනවා. මේක තේරෙන්නේ නැති මනසට කියනවා මුර්ග මනසක් කියලා. මගෝ කියන වචනේ ਸਰවඥංශය පාවිච්චි කරනවා. සති සම්පජඤ්ඤේ නැහැ. රාත්තල් ගාන දන්නේ අලකොළ මීනකොළ දන්නේ කරගෙන යනවා වැට කටු කඩාගෙන යනවා මල් පැන්නුම් ඉර පැන්නුම් කරගෙන යනවා වීතික්‍රමණය වෙනවා එහෙම නැත්තම් කියනවා මේ උල්ලංඝනය වෙනවා ගාණක් නැහැ අන්න ඒකේනා බයලජ්ජාවෙන් තොර කෙනෙක් වෙනවා සති සම්පජඤ්ඤයට ගිය ගමන් ඒ කෙනාට ඇති වෙන්නේ මේ බයලජ්ජාව පිළිබඳ මේ උනන්දු භාවය ප්‍රණීත භාවයේ කොච්චරද කියනවනම් සතිය පිහිටපු හැම කෙනා තුළම නුරුස්නා ගතියක් එන්න පටන් ගන්නවා. සතිය පිහිටපු හැම කෙනාට නුරුස්නා ගතියක් එනවා මගේ සීලේ හරි නැහැ කියලා. තිබුණට වැඩි වෙනවා. ඒක හරියට මේ තුවාලයක් හොදන්න වනමුකේ පෑදුවා වගේ. තුවාලේ හොදන්න බෙහෙත් දාන්න ඉස්සලා තුවාලේ සුද්ධ කරපුවම දනවනේ. උලන් වැදුනක් දානවා. තුවාලේ උනක් දන මේ තුවාලේ තුවාලේ දීලා තිබුණා මොකුත් වෙන්නේ නැහැ. වනමුකේ පෑදුවාට පස්සේ දැවිලි වැඩි වෙනවා. ඉතින් මේක හුඟ දෙනෙක් වරදොලා තේරුම් ගන්නවා. මම භාවනා කරන්න ගියාම මට සද්ද ඇහෙනවා, හිතවිලි එනවා, වේදනා එනවා. මේක මගේ කර්මයක් වෙන්න ඇති. එක්ක මට සතිය නැති උනේ සීලෙ නැති නිසා වෙන්න ඇති. මොනම හරි දෙයකට හේතු කරනවා මේ සීලය පිළිහිටවීමම ඉරිටේෂන්. එහෙම නැත්නම් මේ කියන අසහනෙ මේ දැවිලි තැවිලි වැඩි කරන එකක් කියලා කියලා දෙන්න මොනම තාලෙන්වත් බෑ. මොකද ඒ කට්ටිය හිතනවා තිල්වන්ත වෙච්ච ගමන් සමාධිවන්ත සතිමන්ත වෙච්ච ගමන් දැවිලි තැවිලි අඩු වෙන්න ඕනේ. මේ දුක නැති කරන්න යනවා නම් මේ මල හොන්තුවක් නෙමේ. භාවනා කරන්න ගියාම දුක වැඩි වෙනවනේ. දැවිලි තැවිලි වැඩි වෙනවා. කාමඩහ සුද්ධ කරන හැම කෙනාගම චෝදනා පත්‍රයක් තියෙනවා. අත්වලා මෙච්චරත් කරලා යෝම් බලපන් මට මේ භාවනා කරනකොට කැස්සක් ආව. මම මේ භාවනා කරනකොට අරක වෙනවා. එහෙම වෙන්න බෑනේ. භාවනා කරනකොට මේ ඔක්කොම සමලයට අතුනමනවා වගේ ඔක්කොම නිස්සද්ද වෙන්නවා. මම භාවනා කරනකොට කුරුල්ල සද්ද කරන්නත් බෑ. මම භාවනා කරනකොට පේචි මාන්ත පේචි වල කටයුතු වෙන්නත් බෑ. එහෙම වෙන්නේ කුරුල්ල කුරුල්ලන්ගේ සද්ද ගෙනියනවා. ඇඟේ වේදනාව එහෙම මෙනවා. හිතේ දැකලබිලි එහෙම මෙනවා. සද්ද ඇහෙනවා. මෙවට තියෙන සංවේදී භාවය වැඩි වෙනවා. මෙන්න මේක තේරුම් ගන්නේ සමත භාවනාවෙන් උපදෙස් දෙන්නෙත් නෑ සීලය දෙන්නෙත් නෑ විපස්සනා භාවනාවේ විතරක් තේරුම් ගන්නවා සතිමත් වෙච්ච ගමන් අපි හිතනටදී බොහෝම ශීඝ්‍රයෙන් හිත ප්‍රනීත වෙනවා සංවේදී වෙනවා ඒකත් මහචීසාරද ස්වාමීන් වහන්සේ කියනවා අපිෂ්චර්මය භාවනා යෝගාවචරගේ හැම බුද්ධම විදිහට උද්දීපන වෙනවා අවුරුදු කාලේ බෙරක බෙරේක හමක් වගේ රබානක හමක් වගේ අවුරුදු කාලේ රබාන රත් කරගත්තට පස්සේ තට්ටු කරපු ගමන් හ්ම් ගාලා හද්ද එනවා. අවුරුදු නැති වෙලාවේ ඔක ඉල්ලලා තියෙද්දි බිත්තියේ රත් වෙන්නේ. රබාන රත් වෙලා නැහැ. භාවනා කරපු ගමන් මේ රත් වීම සිදු වෙන හැම කෙනාම හිතනට වැඩි වේගෙයි. භාවනා කරන කිසිම කෙනෙක් මම දැකලා නැහැ මේ තාක්කල් මේ එක චිත්තක්ෂණ දෙකක් සතිමත් වෙනකොට මෙච්චරම හිත ප්‍රනීත වෙයිද කියලා. මෙච්චරම හිත එල්ල වෙයිද කියලා. මෙච්චර මේ හිත අවදි වෙයිද කියලා. මෙච්චර මේ හිත එළඹ සිටීද කියලා. ඒක දන්නේ ਸਰවඥාන්සේ විතරයි. එක චිත්තක්ෂණයක් සතිමත් වෙනකොට පුදුමාකාර එළඹ සිටීමක් ප්‍රනීත වීමක් සංවේදී වීමක් සිද්ධ වෙනවා අදහා ගන්න බැරි තරම්. ඉතින් ඒ නිසා භාවනා කරන්න ගියාම සීලයට උපවාද කරන වැඩි. ඒක කියන අත්තනෝ අත්තානුවාද බය කියලා. ඒ නිසා සෑහෙන ඉච්ඡා බංගත්වයක් ඇති වෙනවා. කිහි සියල්ලම මට පිළිව මට බාධාවට හිටලා තියෙන්නේ බෑ. අතහැලා දාලා යනවායි කිය. නිකමට හිතනද බුද්ධ ශාසනයක් නැති කාලේ භාවනා කරන්න ගියොත් අපිට මොනව වෙයිද කියලා. මේ විදුරුදයන්ස මෙච්චර ලස්සනට කියලා තියෙද්දි කරලා දකින්න පුළුවන්කම තියෙද්දි කියලා දෙද්දි භාවනා කරන්න යන 99% පස්සට යනවා. බෑ භාවනා කරන්න බෑ නම් මෛත්‍රී බුදුහමර ආපම ඔක ටිකක් ලේසි වෙයි. එහෙම නැත්නම් මේ දුවට බබා හම්බුනාට පස්සේ ඔක ලේසි වෙයි කියලා එක එක කාරණා දාගෙන වැඩේට බහින්නේ නැහැ. ඒ නිසා කාටද කියලා දෙන්න පුළුවන් වික්තව ප්‍රතිබලව. භාවනා කරන්න සතිය පිහිටවන්න කියලා තප්පර දෙකයි යන්නේ. අතිය පිහිටවපු ගමන් හිත පුදුම ප්‍රනීත භාවයකට එනවා. ඒ ප්‍රනීත භාවය නිසා අපේ සති බයලජ්‍ය දෙක පුදුම උද්දීපනය වෙනවා. මේක සතිය නිසා වෙන වැඩක් කියලා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මම උත්සාහ කරලා තියෙනවා මේ 40 වෙනි අවුරුද්ද යන්නේ. පුළුවන් තරම් මම කියනවා භාවනා කරනකොට මේ කරදර එනවයි කියලා කියන්නේ සතිය පිහිටව බාට ලකුණක්. කරුණා කළ චෝදනා පත්‍රයකට ලියන්න එපා. මේක උත්තරයකට ලියන්න. මේක ප්‍රශ්නයක් නෙවෙයි කියලා. කාටවත් බෑ ඒක කරන්න. මොකද අපි සදාචාරවාදී නිසා. මේ සදාචාරවාදී ආගමකින් ඔයාලට පටවපු නිසා කාල් මාක්ස් තුමා කිව්වා මේක අබින් වගේ දෙයක්. මේ මිනිස්සයා බන්දලා තියාගන්න කරපු එකක්. මිනිස්සයා නතු කරගන්න කරපු එකක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඒතියෙදි කියනවා භාවනා කරන්න ගියොත් සති සම්පජඤ්ඤය ආවනම් බයලජ්‍ය දෙක මතුවෙනවා. බයලජ්‍ය දෙක මතුවෙච්ච ගමන් සංවේදී වෙනවා. මේ සංවේදී භාවය හොඳ දෙයක් විදියට බලපල්ලා ප්‍රගමනයක් විදියට බලපල්ලා කෙලස් කැපීමක් විදියට බලපල්ලා කියන්නේ සති සම්පජඤ්ඤ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤ විප්පවුත්තස්ස හතුූපනිසං හොති හිරොත්තප්පං ඒකේ අනිත් පැත්ත කියනවා සති සම්පජඤ්ඤම් භික්කවේ සති සති සම්පජඤ්ඤ යුත්තස්ස සත්සම්පජඤ්ඤේ තියෙනවනේ ඒක යුත්ත කෙනාට නම් හිරොත්ප්ප මතුවෙනවා. එතකොට විනිදාය ලද්දින් විනිදාය ගතින් විනිදාය පණිදින් බොරු කියන්නේ ඉස්සෙල්ලා තේරෙනවා. දැන් මේ පොඩි දෙයකට මම එකට මේ බොරු කියන්නේ. මේකෙන් මට ගොඩාක් පශ්චාත්තාප වෙන්නවා. ඊට වෙඩියට කෙලින් කියලා. බෙල්ල බෙල්ල ගහලා දාගන්නේ කොහොඳයි. එතෙ මේ පුංචි දෙයකට අපිට ඉංග්‍රීසි උගන්වපු සර් කියන පොඩි වැඩ කරලා නම කැත කරගන්න එපා කිය. අපි දසට ඉන්න කාලේ මේ ඉංග්‍රීසි පන්තියේ අපි ඒ පන්ති බාරසර ඉංග්‍රීසි සර්. අපි හැමදාම කට් කරනවා මේ පන්තිය. ඉංග්‍රීසි වෙන්නන්න බෑ අපිට ගණන් පෙන්නන්න බෑ. ඉතින් ගිහිල්ලා අර ගේට්ටුව ළඟ තියෙන පොල් ගහේ කරවිච්ච පොල් ගෙඩියකට ගල් ගැව්වා. ගල් ගහලා ගහලා එක එක ගහපු ගමන් කැඩිලා ඉඩිය වැටුණා. වෙනද ඒක ලිලි ගහගෙන කෑවා. නමුත් ඉස්කෝලේ ගුරු නිවාසයේ ඉන්න සර් බදු අරගෙන තිබිලා තියෙන ඉඩම ඉතින් මිනිහා චෝදනාවක් දැම්ම ළමයි කියලා මට වයිජි පොල් ගහේ පොල් ගෙඩියක් කඩන්න කෑවයි කියලා ඉතින් අපිට බැන්න බයිනකොට පන්ති පාඩක ඉංග්‍රීසි පාඩමක් ඒ වෙලාවේ අපි වන්ති හිටියේ නැහැ කියලා අපිට හොඳටම බැන්න. ගැව්වේ නැහැ. ඊට පස්සේ මේ පොඩි වැඩ කරලා නම කැත කරගන්න එපා ඔයි. අද සංඝයා මේ නම කැත කරගෙන තියෙන ඉතාම පුංචි දේවල් වලට. සොරි කියලා හිතෙනවා සංඝයා විසේ අනික්කත්ව බලනකොට කොච්චර ගෞරවයෙන්ද බලන්නේ. නමුත් මේ සංඝයා මේ පුංචි දේවල්ට තමයි සමාදාන් වෙච්ච ශික්ෂාපදය. මේ ප්‍රසිද්ධිය කියලා සමාදාන් වෙච්ච ශික්ෂාපදේ රකින්නේ. ඒකට අර මිනිස්සුන්ට බනින්න පෙන්වන්න ඕනේ කණ්ණාඩිය මුණට අල්ලන එක විතරයි කරන්නේ. දැන් ඔබ අන්තිමේ මේ කිව්වේ මේක මේ මේක දැනගෙන තමයි සමාදාන් වෙච්ච ශික්ෂාපදේ අරසා කරනවා නම් ඊට පස්සේ බණ භාවනා කරනවා නම් හඩ තේරෙනවා මට ඉස්සල්ලා මේකට පිළිබඳව සැකයක් වෙනකොට බයක් වෙනකොට හිත චකිත වෙනකොට සද් වේදනාවක් වෙනකොට මං හිතනවා මේ සීලේ දෝෂයක් කියලා නෑ මං දැන් සීලේ හදාගත්තා. එහෙම නැත්නම් මං ඒ දුර්ලභම නැති කරගත්තා. දැන් තත්ති සම්පජන්ජෙන් ඉනෝට එන යාට ඒත් එනවා ඒ නොසන්සුන් ගතිය. එහෙම නැත්නම් මේ හිත දෙස් දෙන ගතිය. එයා දන්නව නෑ මේක මේ සීලේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම මේ සති සම්පජන්ජ නිසා ඇති වෙච්ච බයලජ්ජාව නිසා මම මෙතෙක් කරගෙන ගියන ශික්ෂාපද මම දන්න ප්‍රමාණයෙන් අයින් කරා. මිට මේකට කවුරුත් කියනකම් එන්න එපා. මේකට බුදුහාමුදුරු ගෙදෙට්ට ඇවිල්ලා දොඩ තට්ටු කරලා කියනකම් එන්න එපා ලැජ්ජයි. ඒක නෙමෙයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා තියෙන්නේ උඹ සමාදන් උනේ උඹමයි. ශික්ෂාපදේ රකින්නේ නැත්තම් ඔන්න ඔබට තේරෙයි අබ කාපිකාගේ මොළේ දානවා වගේ. සති සම්පජඤ්ඤය වඩන්න ගියා. ඊට පස්සේ අපේවරට යනවා. ඉරොත්තප්පම් බික්කවේ අසති. ඉරොත්තප්පම් විප්පවුත්තස. හතූපනි සංහෝති ඉන්ද්‍රිය සංවරෝ. බයලජ්ජ නැති හිතට මහණෙනි. බයලජ්ජාවෙන් යුත් නැති මනසකට කවදාකවත් ඉන්ද්‍රිය සංවරය ගන්න බෑ. ඉන්ද්‍රිය සංවරයට හේතු පාදකවත් නැහැ. හැබැයි බොහොම සාන්තව හැසිරෙනවා. පෙනීමක් පෙන්නනවා. දාන පොලේදී බන පොලේදී කවුරු හරි ඉන්න තැන බොහොම පින්නනවා. දැබේ දබල් මිගෙල් රෑ ඩැනියෙල් වගේ ඉස්සරහ එකක් පස්සේ තව එකක්. ඔය දේ කිහියෝ දන්නවා. අබෞද්ධයෝ දන්නවා. ඉතින් ඒකට අපි රිදි නැතුව ඉන්නේ. හෙළුවෙන්. එසා ඉන්දියා සංවරයේ කතාවේදී ආගමක් නැහැ. කොයි කනසයා කොයි දේ කෙරුවත් අද දෙමව්පියෝ නටන බිස්සු ගෙවල් වල පොඩි දරුවන්ට හොඳටම තේරෙනවා. ඒගොල්ලෝ හිතන්නේ නැහැ පොඩි කාට තාම මොනවක්වත් තේරෙන්නේ නැහැ කියලා. අනේ පොඩි උන්ට හොඳට තේරෙනවා. ඒ නිසා පොඩි උන් ඉන්නේ අම්මට අප්පට කියලා දෙන්න බැරුව මේ තරම් සරල දෙයක්වත් තේරෙන්නේ නැද්ද කියලා. ඉතින් ඇමරිකාවේදී පරීක්ෂණයක් කරාලු මේ මේට අවුරුදු 30කට විතර වගේ ඉස්සලා කෙල්ල තියෙන්නේ හතරේ පන්ති ළමයෙකුට හතර පන්ති ළමයෙකුට කිව්වලු ගුරුවරයා නැති වෙලාවේ ඔයා ඉන්නකොට ඔයාට කවුරු හරි කෙනිටන කොනිටන නැත්නම් විරිත්තන නැත්නම් පැන්දලෙන් අයින්ද හදනවා. ඉතින් ඒ වෙලාවේදී ඔයාට කේන්ති ගියොත් ඔයා පරාදයි. කේන්ති ගියේ නැත්නම් එයා පරාදයි. එච්චරයි කියලා තියෙන්නේ. සුමාන දෙක සැරයක් මතක් කරනවා. හරිද අවුරුදු දෙකක් ගියාට පස්සේ සමාජ පරීක්ෂණයක් කරලා ඒ ළමයි පන්තියෙන් අහලා තිනවා කී දෙනෙකුට මේ පණිවිඩේ තේරුණාද කියලා. කවුරු හරි මාව කුප්පන්න හදනවා. මට විරිත් වෙනවා. මට කොනිත් වෙනවා. ඒතර මට කේන්ති ගියොත් එයා දිනුවා. මට කේන්ති ගියේ නැත්නම් එයා පරාදයි. ඉතින් එක ගෑනු දැරිවියක් හිටියලු මේක හරියටම තේරිලා බොහෝම ලස්සනට හදාගෙන අර අහන ප්‍රශ්නෙට උත්තර දුන්නලු ඒක බලනකොට තේනවලු මේ ළමයට අවුරුදු දෙකකට ඉස්සලා කියපු දේ මතක් කරපු දේ හොඳටම වැදිලා තියෙනවා. එයාට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා ඒක විස්තර කරනවා එයා. මට කවුරු කුප්පණ්ඩාවත් කවට බුප්පණ්ඩාවත් කවුරු කොනිත්තණ්ඩාවත් කවුරු විරිත්තණ්ඩාවත් ගාලල්ලා මං කියන්නේ ගාලල්ලා ඉතින් අනිත් ඔක්කොම හිතන්නේ මෙයා පරාදයි කියලා නෑ. අර නටිය නලියන්න නල කුප්පන්න පුප්පන්න එන ඔක්කොම පරාදයි. පස්සේ පන්ති බාර ගුරුවරයෙක් වළු මේ ළමයාට දැන් මේක තාම වටින ධර්මයක්. ඔයා කොහොමද මේක තව කෙනෙකුට කියලා දෙන්නේ? ඔයා මේ තේරුම් ගත්ත දේ ඒ ළමයා කිව්වලු මොකාටවත් මේක තේරෙන්නේ නෑ. මං බැලුවා මේක කොච්චර කිව්වත් මතක් කරත් තේරෙන්නේ කාට තේරෙනව නැති කාට බෑ. ඊට පස්සේ කොල්ලේ එහෙම කියන්න එපා. දැන් අපි ප්‍රයත්නයක් කරුවා. ඔයා තේරුම් ගත්තේ. ඒ වගේ ඔයා කොහොමද ඔයාගේ සම වයසේ කෙනෙකුට මේ ඉගෙනගත්ත පාඩම කියලා දෙන්නේ? ඊට පස්සේ කොල්ලෝ සෝරි දෙන්න බෑ. කොනිටනකොට කොනිටන එක තමයි අපේ වැඩේ. ප්‍රතික්‍රියා කරන එක තමයි අපේ තියෙන අමන ගතිය. ඒක නතර කරන්න බෑ. මේක හැටි මෙහෙමයි කියලා. ඒකවලු එහෙම කියන්න එපා. එතකොට ඒක මේක දැන් අපි උගන්නපු එක බොරු වෙනවනේ. ඔයාලට කොහොම හරි කරලා කාට හරි කියලා දෙන්න වුණොත් ඒ කොනිටන එක ඒගොල්ලන්ගේ වැඩේ ප්‍රතික්‍රියා නොකර ඉන්න එක මගේ වැඩේ. එතකොට මම දිනුම්. එතකොට එයා පරාදයි. තුන්වෙනි සැරේත් ඇහුවා ඊට පස්සේ කොල්ලවට පුළුවන්ද ඔයා කොහොමද මේක කෙරුවේ කියලා කියන්නේ? උපමාවක් මාර්ගේ. රූපකයක් මාර්ගේ. ඒවගේලු අමාරුයි මම මෙහෙම කරන්නේ. මල කවුරු හරි කොනිටන් දෙනකොට විරිත්තන් දෙනකොට මම එයාගේ හිත දිහා බලනවා. බලනකොට මට වෙනවා කැළඹිච්ච වතුරු විලක්. ඒක දඟලනවා. මගේ හිත බලනකොට මගේ හිත නිශ්චල කැලෑවේ තියෙන විලක්. කිසිම චලනයක් නැහැ. මගේ හිත තියෙන දැන් මට තියෙන්නේ අර අර චංචලයේ මට නොවන විදිහට කටයුතු කරන්න. ඉතින් මම මගේ හිත අරසා කරගන්න බෝණ දෙයක් කොනිටපන් විරිටපන් මම මගේ හිත ගැලවුණොත් මම පරාදයි. ඊට පස්සේ ආ ඒක තමයි අපිට ඕන උනේ මේක බොහොම වටින උපක්‍රමයක්. නමුත් ඒ ළමයා දිගින් දිගට ප්‍රශ්න කරන කිව්වලු මේ උගන්නන එක ගුරුරෙක් ගාවේ ගුණේ නැහැ කිව්වලු. අපේ අම්මලා තාත්තලා ගාවත් නැහැ කිව්වලු. අම්මට තද වෙනකොට තාත්තටත් තද වෙනවා. තාත්තට තද වෙනකොට අම්මටත් තද වෙනවා. ඉතින් ඒ නිසා මේක ගුණයක් <laughs> ධර්මයක් නම් තමයි මොකා ළඟවත් නැහැ. ඉතින් අද පොඩි දරුවෝ හොඳටම දන්නවා අම්මලා තාත්තලා පිස්සු කෙලින හැටි. ඒ දරුවන්ගේ මානසිකත්වයට එන ඒ ඒ පීඩනය දරන්න බෑ. ඉතින් මේ සංඝයා පිස්සු කෙලිනකොට ගිහින් දෙන පීඩනේ දරන්න බෑ. මොකද ගිහියෝ බලන්නේ මේ කවදා හරි පැවිදිලා අපිත් එතෙන්ට යන්න කියලානේ. නමුත් පැවිදිලා ඉන්න සංඝයා තියෙන්නේ අප්සෙට් එකේනේ. ඒගොල්ලෝ ගිහියන්ට වැඩිය බලාපොරොත්තු පොදියක් තියෙනවා. ගිහියන්ටත් වැඩිය අත තියගෙන හොස්පිටල් යනවා. දිවෙඩියාට හොස්පිටල් යනවා. ටෙන්ෂන් එකට හොස්පිටල් යනවා. ඩයබටිස් වලට හොස්පිටල් යනවා. මං කියන්නේ මේ ඔක්කොම මේ නිරෝගී වෙලා <laughs> සෞඛ්‍ය සම්පන්න වෙන ගතියක්. මේකේ මේකේ මොකක් හරි වෙනසක් තියෙන නිසානේ පුත්‍රජනන්සේ අපට මේ පැවිදි දුන්නේ. ඊ පැවිදි දුන්නේකේ දැන් අපි ළඟ තියෙන අපින් වෙන්න තියෙන යුතුයකම මේක නෙවෙයි ඊගාව ශික්ෂාපදේ තමයි ඒකට එන්නේ ඊගාව අබින්න පච්චවෙක්ක සූත්‍ර ඊගාවේකේ තමයි මේ ඥානවන්තයෙක් තමයි දොස් කියනවා කියන කතාවේ මේකේ තියෙන අත්හානුවාද බය ඒ නිසා පැවිද්දෙකුට හෝ වේපා නැත්තම් භාවනා කරන්න ගිය කෙනෙකුට වේවා මතක තියාගන්න අපේ හිත වැඩ කරන ක්‍රමයේ මේ බුදුහාමර උගන්වන්නේ අපි කිසිම කෙනෙක් ওই කියන ආචාර ධර්ම වල 100%ක් නැහැ. ඒ නැති වුණාට ඒක බාධාවක් කරගන්න එපා. හැබැයි ඒක හදන්න හිතා ගන්න ඒක හදන්න කවුරුත් දොරට තට්ටු කරනකම් ඉන්න එපා. ඒක හදන්න හිතා ගන්න තියෙන එක සති සම්පජඤ්ඤයට එන්න. එතකොට බොරුවක් කියනකොට හොරකමක් කරනකොට මොන දේ කරන්න ගියත් විනිදාය රුචින් විනිදාය ලද්දින් විනිදාය ගතින් තවත් එක වචනයක් තියෙනවා. තමන්ගේ හිතට විරුද්ධව ඒක කරන්නේ. තමන්ගේ ලබ්ධියට විරුද්ධව කරන්නේ. තමන්ට රුචියට විරුද්ධව කරන්නේ කියලා තමන් දන්නවා. සතිය නැත්තම් දන්නේ නිසා සතිමත් වෙලා ඒක දැනීම බාධාවට ගන්න එපා භාවනාවේ ප්‍රතිඵලයක් විදිහට ගන්න. එතකොට යාට තේරෙනවා බයලජ්ජා දෙක ඉස්මතු වුණාට පස්සේ මේ බයලජ්ජාවෙන් වැඩක් කරනකොට විතරයි ඉන්ද්‍රිය සංවරයක් එන්නේ. බයලජ්‍ය නැතුව අපි මේ දක්වන ඉන්දිය සංවරය නිකන් චිත්‍රපටියකට ඇඳලා එහෙම නැත්නම් මේ නාඩගමකට අපි තපස්තරයකට ඇඳලා ඉතින් අතත් මෙහෙම කරගෙන ඊටගෙන ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒ නාඩගෙම හැටියට බොහොම හොඳ තාපතික විදිහට අපි රඟපානවා. ඉතින් කටුකුරු දේශාන්ත කියන අපි තාත්තික රඟපෑමක් කරන නිසා අපිට ගිනස් වාර්තා පොතේ ලකුණු ලැබෙනවා නැත්නම් බොක්ස් ඔෆිස් වාර්තා හම්බ වෙනවා. අපි ඊටාම සාර්ථකව උපාසක කෙනෙක් වගේ සාන්තුරෙක් වගේ පෙනී හිටිනවා. ඒ වුණාට ඒක බලන ගිහියටත් තියෙන්නේ මගේ මනසමයි. ඌ දන්නව බොරුව ගෙනියන්නේ කියලා. හැබැයි ඌට අයිතියක් නැහැ එහෙම බලන්න. හැබැයි බලනවා. මොකද අවුරුදු 36ක් මං ගිහිව හිටියේ දිගටම මයි ළඟ තිබුණේ සංඝයා පිළිබඳ උපහාසාත්මක හැඟීමක්. ඇයි මේ බැරි ශික්ෂා බදාගෙන මේ රකින්නේ? අපි වගේ හිටපල්ලකෝ කියලා. ඊට පස්සේ හිතන දැන් එහෙව හිටු මම පැවිදි වෙන්න හිතනකොට මොන්න තරම් පෙරලියක්ද කියලා. අවුරුදු 8ක්. මහන්සි වුණා මේ විදිහට බැන බැන හිටපු සංඝයා හදට මාත් යනවා. මාත් ගිහිලා සංඝයාගේ සමාජිකත්වයක් ගන්නවා කිය. මට හුඟක් උදව් වුණා මේ සති සම්පජඤ්ඤේ මේ වෙලාවේදී. ඇත්තට බුද්ධහම කියලා මම දැන හිටියේ ඔච්චරයි. ත්‍රිපිටකේ දැන හිටියෙත් නැහැ, විනය දැන හිටියෙත් නැහැ. මට සියන්නිකායත් එකයි, රාමඤ්ඤනිකායත් එකයි, මොකත් එකයි. මෙච්චර ඊට පස්සේ මට තේරුණා බහැපං. ඔකට බහැලා ඔබට පුළුවන් ඒ ඒ එන දෝෂාරෝපණේ හරි කමන්නේ හැදියා. හැබැයි කවුරුත් හදන්න නම් යන්න එපා. භයානක දෙයක්. කවදාකවත් යන්න එපා. ඒක බොහොම කැත වැඩක්. අපිට කිසිම අයිතියක් නැහැ. අපේ පූර්ණත්වයක් නැතුව කවුරුත් හදන්න. හැබැයි බුදුහාමුදුරු මෙහෙම කියලා තියෙනවා කියලා අපිට කියන්න අයිතියක් තියෙනවා. මොකද ඒක සුතානුග්‍රහිතට වැටෙනවා, සාකච්ඡානුග්‍රහිතට වැටෙනවා. ඒ නිසා කවුරු හරි සති සම්පජඤ්ඤයට ගිහිල්ලා මේ අත්තානුවාද බය ආවනම් බය වෙන්න එපා. ඒක සතියෙන් හම්බෙච්ච ලොකු ලාභයක්. ඒ අත්තානුවාද බය නැවත නැවත මතුවෙන්න අරින්ද Tamanට තේරෙයි ශික්ෂාපද කැඩීම විකෘතියක් නොකඩන ශික්ෂාපදේ ප්‍රකෘතියක්. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. ඒ කාල් මාක්ස් කියනවා මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි පන්ති වෙනස නිසා මුර්ග වෙලා තියෙනවා කියලා. සරුවචනන්සේ දේශනා කරනවා බබස්සර මිදම්බික්ක වේ චිත්තං ආගන්තුකේ උපක්කලිට්ටේ උපක්කලිට්ටා. මහන්නේ මේ ප්‍රභාස්වරයි හිත උපත්තිම නිවන් දැකලා තියෙන. මේක ආගන්තුක උපක්ලේශ ටිකක් ඇටලා තියෙනවා මේ සමාජ ඇසුර නිසා. අංගුත්තර නිකායේ ඒකක නිපාතේ සඳහන් කරලා තියෙනවා තං අසුතෝතෝ පුතුජනෝන අපජානාති. මේ අසුතත් පුතජනය දන්නේ හිත ඇතුලේ නිවන් දැකලා තියෙන කියලා. එයාට පේන්නේ අර පිට ගෑවිච්ච මජා. කච්චල්. කක්කා. කහට ටික විතර. ඉතින් අර වෙන්නේ මේක ඇතුලේ ඔක්කොම කක්කා කියලා. ඒ විතර නෙවෙයි දකින් දකින් එක කක්ක කියලා. බුදුහාමර අපිනෙන් පරිශීණය කළා කියනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිටේ උපක්ඛලිටං තං අසිතෝත උපුතු ජනෝ නප්පජානාති තං අසුතෝ සත්ත්ව පුතු ජනස් සමාධි භාවනා නත්ථීති වදන් ඌට කවදාවත් භාවනාව හරියන්නේ නැහැ කියලා නිකන් සාපයක් වගේ කරනවා බුදුරජාණන් මොකද ඌ බලන්නේ අර පිට තියෙන කහට ටික දිහා විතරයි ඇතුළත තියෙන මේක දකින්න ඒත් එක්කම යට සූත්‍රයේ කියනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කලිට්ටං උපක්කලි උපක්කලිස්සේ උපක්කලිට්ටං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති සුතවත් ආර්ය ශාවකයා දන්නවා පිටලිල්ලේ ගොම තිබුණාට පිටලිල්ලේ මලකඩ තිබුණාට පිටලිල්ලේ මඩ ගෑවිලා තිබුණාට මේක ඇතුලේ දම්බ රත්තරණක් තියෙන කියලා ඉසි මංසාර අර පොඩ්ඩ ටික අයින් කරන්න උත්සාහයක් ගන්නවා මේක ඇතුලේ දම්බ රත්තරන් තස්ස සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අත්‍යීති වදාන. ඌට සමාධි භාවනා හරියන. මොකද බලන්නේ ඇතුලේ තියෙන හොඳ ටික. අර ආගන්තුකෝ ආපු විනිදාය ලද්දින් විනිදාය ගතින් විනිදාය රුචින් කියලා කියන කරපු පව් ටික නෙවෙයි. එයා දන්නවා ඒක මම දන්නවා. දැන් ප්‍රමාණවත් වශයෙන් දන්නවා. මම හෙටත් කරાવી ඕක. ඊයේත් කරා මම. දැනුත් කරන ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම දැන් රාත්තල් ගාන දන්නවා. මෙච්චර බොක්කේ බඩ මඩ. තොන් ගාන දන්නවා. දැනගෙන මේ දේ කරන්න ගියාම අර තේරෙන පටන් ගන්න අපේ අසංවිධිත ඉන්ද්‍රිය නැත්තම් සංවරයක් නැති ඉන්ද්‍රිය නිසා ප්‍රධාන වශයෙන්ම ඉන්ද්‍රිය සංවරයේ තියෙන්නේ කුලයා කෙරේ බැඳුනොත් ඝනයා කෙරේ බැඳුනොත් ඉන්ද්‍රියන් වල ගන්න දෙයක් නැහැ. ඉන්ද්‍රිය සංවරේ ප්‍රශ්නේ තියෙන්නෙම සෙනගක් එක්ක ඉඳ ගියා. තනියම කැලේ ඉන්න මනුස්සයට මොන ඉන්දිය සංවරයක්ද මොනව කරුවම්මකෝ මේ සමාජයේ ඉන්නකොට තමයි ඉන්දිය සංවරය තියෙන්නේ ඒක නිසා අපි සමාජයට යනකොට සමාජේ නැති වෙලාවේ තේරුම් ගන්නවා අපි මොන තරම් බැඳීමකට ලක් වෙනවද මේ ගණයා කෙරේ බැඳිච්ච ගම. කුලයා කෙරේ බැඳිච්ච ගම. ඊට පස්සේ අපි නිකන් එලි මාංශයට කන්දරගෙන ඉන්න රැඳ බියන් භාගේ රංගපාණ්ඩ සිද්ධ වෙනවා. ඒ රංගපෑවට ඉන්දිය සංවරය එන්නේ නැහැ. කවදා හරි සති සම්පජඤ්ඤය ඇති වෙලා සති සම්පජඤ්ඤයෙන් එන සංවේදී භාවය ඇති වෙලා සදාචාරාත්මක වගවීම ඇති වෙලා හොඳයි මම වැරදි කෙරුවා හරි මං ආයති සංවරේ පිටනවා පුළුවන් තරම් අඩු කරන්න හදනවා කියනකොට එයා නිතරම ප්‍රශ්නයක් දෙහා බලන්නේ අඤ්ඤෝමේ ආකප්පෝ කරණීයෝති මම අනුන් දිහා බලන විදියට නෙමෙයි කියන්නේ මං උප්පත්තියම මනුස්ස හිතක් තියෙනවට මේ මනුස්ස හිත අමනුස්ස වෙලා තියෙන්නේ බාහිර තියෙන උපක්ලේශ ටික නිසා මම සතියෙන් සම්පජඤ්ඤේ manussකම ලබ කල්පනා කරනවා දුර්ලභෝ manussත්ත ප්‍රතිලාභෝ දුර්ලභෝ බුද්ධෝත්පාද ලෝකස්මෙන් කියලා තියෙන ඒතද දුර්ලභෝ manussත්ත ප්‍රතිලාභේ එතකොටම දුර්ලභා ඝන සම්පatti ක්ෂණ සම්පත්තියේ දුර්ලභම තේ සියලු වැඩ බහා තබලා ලද ලද වෙලාවේ එළඹ සිට සීය ඇති කර ගන්න යනකොට එනකොට කනකොට බොනකොට තක්මන් කරනකොට ඉඳගෙන පුළුවන් තරම් හදලා කියනවා මම එකම යුතුයකම මගේ ප්‍රධාන වගකීම ලද හැම වෙලාවෙම එළඹ සිට 100න් ගත කරනවා. සති සම්පජඤ්ඤයෙන් ගත කරනවා. ඒකට අපිට අර ඔද්දල් වෙච්ච තුවාලේ වගේ හොඳට තේනවා මෙන්න මෙතෙන්දි ඔබට කෙලස් වැඩි. මෙතෙන්දි කෙලස් අඩුයි. මේ ආහාරය කනකොට කෙලස් වැඩි. මේ ආහාරය කෙලස් අඩුයි. මේ ඍතුවේදී කෙලස් වැඩි. මේ ඍතුවේදී කෙලස් අඩුයි. දවසේ මේ වෙලාවේ කෙලස් වැඩි. මේ වෙලාවේදී කෙලස් අඩුයි කියලා තමන්ට තමන්ගේ අර කෙලස් වල ප්‍රස්ථාරය පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාට කියනවා පුළුවන්තරම් සංවේදී වෙලාට කෙලස් අඩු අසත්පුරුෂ සංසීවනේ අඩු සත්පුරුෂ සංසීවනේට ඕනම දෙයක් අප කරලා යන්නේ කියලා. අහන්න එපා කායින් අසත්පුරුෂින් අහන්න එපා කොයි වෙලාවද උඹ ආශ්‍රය කරන්න ඕනේ කොයි වෙලාවද උඹයි කියන්නේ කියලා. අසත්පුරුෂ හැම වෙලාවෙම කියන්නේ මයිත් එක්කම හිටපන්. ඇලි ගලි වාසයට තමයි කැමති. Taman දැනගන්න ඕනේ වමට සිග්නල් දැම්ම දකුණට කැපුවා ගියා. ඒ තමයි මගේ ක්‍රමය. නිකන් යනකොට වමට සිග්නල් දාගෙන යනවනේ ඩක්කල දකුණට කපලා නිකන්. ඒකෝට පිටිපස්සේ ආවගෙන උඹ මහ චපලයා නේ උඹ මේ වමට සිග්නල් දාගෙන ගියා. අපි උඹ බලන්නේ ගියා බලනකොට උඹ දකුණට ගිහිල්ලා. උඹලත් එක්ක ගිහිල්ලා වහවත් කන්න පුළුවන් නෑ. නිසා අම්මට අප්පච්චිටත් අපි කෙරුවේ වමට සිග්නල් දැම්ම දකුණට කැපුවා ගියා. නැත්තම් පැවිදි වෙන්න බෑනේ. කවදාකවත් අපි අම්මලා තාත්තලා දෙනවද පැවිදි වෙන්න? බැඳලා හිටියනම් ගෑණි පැවිදි වෙන්න දෙනවද? හිටපු යාළුවෝ පැවිදි වෙන්න දෙනවද? අපේ පවුලේ 11ක්. තව 10 දෙනෙක් කියන. ගෑණියකුත් නැහැ මට. ඒත් යන්න දෙන්නේ ඉතින් දකට සිං දැම වමට කැපුවා වමට සිං දැම දකුණට කැපුවා ඉතින් බයිනෝ හැබැයි ඊට ඉස්සෙල්ලා සතිය පිහිටලා තියෙනවා මම දන්නවා මේ මේ යාන ගමනේ ගියොත් එන පව් ගාන ටොං ගානෙන් කියන්නේ මොකද මම ඔය ඇත්ත ඔක්කොටම වැඩි පව් කරපු කෙනෙක් මං මං ගී ගමනේ ගියා නම් මහවුලුගේ තපින්න වෙන්නේ මට මයිලඟ ඔය සීමාවල් තිබුණේ නැහැ. නමුත් අර සතියට ආවට පස්සේ තේරෙනවා ඒක කරලා තියෙන එක හරි වටිනවා. ඔබට දැන් ඉදා හිර ගෙදර ගියේ නැහැ. දැන් උන chance එකක් හම්බෙලා තියෙනවා. දැන් පරිස්සමෙන් කටයුතු කරපන්. ඒ නිසා කවුරු මොන පාපයක් කරත් මට තරහ යන්නේ නැහැ. මොකද මම දන්නවා ඌට වැඩිය මං කරලා තියෙනවා. ඒ පව ඕන කෙනෙකු පලිප්පේ දාලා කියන්න බෑන්ඩ කරපු පවක්. කියන්නේ හදන අදහසෙන් මේ මේ ජේම්ස් බොන්ඩ් වෙන්න හදනව නෙවෙයි, ටාසන් වෙන්න හදනව නෙවෙයි. හදන අදහසෙන් කියන්නේ. ඊට වැඩිය පව් කෙටලා තියෙන බව මම දන්නවා මගේ හිතේ. නමුත් මම ඒක කවදාකවත් තව තක්සේරුවට දාන්නේ නැහැ. මම දන්නවා සම්බුද්ධ ශාසනයක් තියෙනවා, manussත්ත්ව ප්‍රතිලාභයක් තියෙනවා, ක්ෂණ සම්පත්තිය තියෙනවා, සද්ධර්මයේ තියෙනවා, සත්පුරුෂ සංසේවන තියෙනවා, පැවිද්ද තියෙනවා. ඒකට බහැලා කටයුතු කරනකොට මේ ඉන්දිය සංවරය අමාරුයි. මොකද අපේ ඉඳුරන් තියෙන හරියක් තියෙන ಜಾතිය බෝ කරන්න විතරමයි. ඔය කවුරු මොන જાති කිව්වත් මේක තියෙන්නේ කාමෙට. ඒ වහදව මේ ඉන්දිය සංවරයේ Brahmachariයට දානවා කියන එක කැලණි ගඟේ වතුර මහවැලි ගඟට ගියා වගේ වැඩක් නේ. වෙන්නේ කැලණි ගඟෙන් ගියොත් කැලණි ගඟේ මොහේටම තමයි යන්නේ. මේ බුදුහාමුදුරෝ කරන දේ කැලණි ගඟේ වතුර මහවැලි ගඟට ගිහිල්ලා. ඉතින් මෙව ලොකු සාන්ති ඉන්න ගන්න කියන මනුස්ස ලෝකේ තියෙන ආශ්චර්යම දේනේ මේ සිද්ධ වෙන්නේ අත්පනා පිට. කොහේ යන්නේ හිටපු මිනිස්සුද අපි? ඉතින් මේකට මේ සති සම්පජඤ්ඤය හරහා බයලජ්ජාව හරහා ඉන්දිය සංවරය හරහා ගියාට පස්සේ බුදුජානනාංශ ওই කියන කතාවට එනවා ඉන්දිය සංගරම් බික්ක වේයසති ඉන්දිය සංගරේ විපයුත්තස හතුූපනි සංඝෝති සීලං සිල්පද කැඩෙන්නේ කිරිබිම්මල් නැටි කැඩෙනවා මත්ත ගෑවිලා යනවා ගාණක් නැහැ එයා හිතන්නේ මේ මං විතරයි කරන්නේ කට්ටිය දන්නේ නැහැ කියලා. නෑ මොනර නටන්න නටන්න පස්ස පැත්ත එළියේ. වැඩියෙන් පිල් විහිදන්න විහිදන්න මං කියන්නේ එක පුලිය කියලා. කවුරු මොන නාටකම නැටුවත් නටන්නේ සමාජයේ සමාජයේ දන්නවා. බුදුරජාණන්සේ අපේට දීලා තියෙනවා උඹ උඹ හිතන්නේ බා මේක හංගලා කරන්න පුළුවන් කිය. උඹ මේකට වගවීමක් ගනි. සදාචාරාත්මක වගවීම බුලුවන් දරන් සත්‍යමත් වෙනවා. සත්‍යමත් වෙනකොට පුළුවන් තරම් තමයි තේරෙනවා මීට වැඩිය මේක කරන්න පුළුවන් කියලා. මීට වැඩිය චිත්තක්ෂණයක් මට හුස්ම එකක් තව ගන්න පුළුවන් පීවර එකක් තියන්න පුළුවන්. බත් පිට තව එකක් වළඳන්න පුළුවන්. ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන්. මේ ටික ටික ටික ටික දවසට ලොකු ලොකු ආඩයක් ගන්න එපා. පොඩි මායිමක් කරන කරගෙන කරගෙන යනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා. එතකොට කොච්චරක් මේ සති සම්පජඤ්ඤයත් එක්ක බයලජ්ජාව පහළ වෙනවද කියලා මේක සම්බන්ධයෙන් කවදාහකවත් අනුම් මනින්න යන්න එපා. අපිට වැරදිලා තියෙන බරපතල දෝෂයක් නෙමෙයි අනුම් මනින්න යන එක නිසා මට ධම්මික හමුදුරෝ කිව්වා ඒ දවස්වලම සති සම්පජඤ්ඤේ ඇති කරගනින් කාටවත් ඇඟෙන්නේ නැති වෙන විදියට මම භාවනා කරනවා කියලා කියන්න යන්න එපා. පුළුවන් තරම් හැංගිලා භාවනා කරපන්. මම අවුරුදු 10ක් හිටියා ගිහි ලෝකේ. දිග්ගටම ඒක කරා. මේ ළඟ ඉන්න මිනිහවත් දන්නේ මොකද වෙන්නේ කියලා. ඔය සාමාන්‍ය පිසු නටාගෙන ඉන්නෝ. හම්බු වෙච්ච ගමන් ටක් ගාලා ගියා කට්ටිය එකතු වෙන තැන ගියා භාවනා කරුවා ගෙදර ආවා. තක්මන් කෙරුවා ආවා. කරන වැටි කරා කාටවත් කියන්නේ නැහැ නෑ මම භාවනා කරන්නේ මම පරණ පුරුදු මේ සිරිබිරිස්ම තමයි. ඉතින් ඒ නිසා කවදාකවත් මාන්නක්කාරකමක් ඔලුවට ගන්නෑ. මම භාවනා කරනවා. මට දැන් සති සම්පජාඤ්ඤය තියෙනවා. මට මේ හිරියොතක් ඇති වෙනවා කියලා. එනවා ඇත්තටම තියෙනවා. ඒක පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ නිසා බුදුජානන්සේ සඳහන් කළා තියෙනවා යම් වෙලාවක සති සම්පජාඤ්ඤය පිහිටලා හිරියොතක් පිහිටලා ඉන්ද්‍රිය සංවරේ පිහිටලා සීලය ආවනම් ඒ සීලය ආපු කෙනාට අවශ්‍යතාවයක් නැහැ චේතනාකරණයක් කරන්න. මට හිතේ හිතේ ප්‍රමෝදේ පහළ වේවා කියලා. ප්‍රමෝදේ පහළ වෙනවා. බික්කවේ චේතනාකරණීය පාමොජ්ජම් මේ uppajjatuti ධම්මතායේ සාබික්කවේ පාමොජ්ජං සීලවන්තස්ස සීලවතයට පාමොජ්ජේ උපදිනවා කියන ධර්මතාවයක්. ඒකට මේ hinaයන බිම්මල් කණ්ඩ ඕනකමකුත් නැහැ. කුඩු ගහන්න ඕනකමකුත් නැහැ. නික්කම්ම එනවා. මොකද එයා දන්නවා සති සම්පජාඤ්ඤය හරහා හිරියොතප් හරහා පුංචි පුංචි ඉන්දිය සංවර හරහා මේක ආවේ කවුරුත් මට ඇති කරපු දෙයක් නෙවෙයි මමත් පටන් ගත්තේ සීලේ කඩාගෙන දැන් මේක හැදුනා කැහැදෙනවා ඉස්සරහට ඒක හදන්න තියෙන සීමාවේ අච්චරයි මෙච්චරයි කියලා සීමාවක් නැහැ. එතෙන්ට ගියාට පස්සේ ඒ විදිහට සති සංවරය, ඉන්දිය සංවරය බයලජ්ජාව ඉන්දිය සංගරේ සීලය ආවට පස්සේ විතරයි ලෝකේ ඉන්න සිල්ලතුන් පේන්න පටන් ගන්න. අපි හිතනට විශාල පිරිසක් ඉන්නවා. ඒ ඔක්කොම පැවිදිලා සිල්ලා කරන කට්ටියක් නෙවෙයි, ඔක්කොම බුද්ධ ආගමෙත් නෙවෙයි, කොයි ආගමෙත් ඉන්නවා. ඒ කිසික්ම ඉනකොට අපි සම්බන්ධ වෙන්නේ අපි මේ දැන දැන පව් කරන තාක්කල්. අපි දැන දැන දැන දැනම සති සම්පජඤ්ඤය වඩන්නේ තාක්කල්. අපි අම්මා කාට බයලජ්ජාව ඇති කරගෙන පුල්ලුවන් ප්‍රමාණය හිතියට වැඩිය සීලවන්ත වෙන්න ඕනේ. ඒක භාවනා කරලා විතරක් හරියන්නේ නැහැ වැඩේ. ඒකට සීලියත් එක්ක යන්න ඕනේ කියලා මේකට උත්සාහ කරනකොට මේ ලෝකේ ඉන්න මිනිස්සයන්ට වැඩිය දෙවියෝ බ්‍රහ්මියෝ වඳිනවලු. මේ මිනිස්සයා මේ කරන ප්‍රතාපවත් මේ ක්‍රියාවලිය ආදර්ශවත් කියලා. දෙයයන්ට ඉස්සෙල්ලා මිනිස්සු වඳිනවා. මිනිස්සුන්ට ඉස්සෙල්ලා බැනලා බ්‍රහ්මිය වඳිනවා. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා මම දැන් කරන වැඩවලට කාගෙත් මට ආශිර්වාද තියෙනවා. මොකද ඉස්සර පව් කෙරුවනේ මම. දැන් මේ පව් කරන්නේ නැති එක සාසනේ නේ මගේ. ප්‍රകൃතිය නෙවෙයි. මගේ ජීවනයේ මේ සිල්පද ගන්න එක ප්‍රകൃතියක් කරන. ඇත්තටම කියනවා නම් ඒක නෙමෙයි ප්‍රകൃතිය. මෙන්න මේ විදිහට ඉදිරියට යනකොට ඒ ඇති වෙන ඒ සාසනික ඒකට කියන්නේ සාසන සම්පත්තිය කියලා ලොකු සංශය බඳක් කරන්නේ. ඒ සාසන සම්පත්තිය තමයි මේ සාසනේ ඉදිරියේ පවත්තන්නේ. ඒ අඟුලිමාල හාමුදුරුවෝ දැන දැන දැක දැක 999ක් ලේ පිට කැපුවා. නොදැන ගණන් නොකර කොච්චර කැපුවත් දන්නේ නැහැ. අඟුලිමාලේ ඔළුවේ දාගන්න ඉස්සල්ලා. පලාතේ රජුරුවන්ගේ බලසේනා වෙවුලනවා මේ මිනිහා අල්ලන්න හදනකොට මේ තනි මිනිහා බලසේනාම කපනවා බුදුමාකාර ශක්තියක් මෙයාට ඉතින් ඇඩ් කරලා කරලා අන්තිමට හිතාගත්තා ඊ ගාවට එන්නේ අම්මා වුණත් කපනවා දැන් මේක ඉවර කරන්න බෑ මල හොන්තුව මේ ගඳ ගහ ගහ මල් මාලයක් දාගෙන අඟුලි මාලයක් දාගෙන වසන්නම බෑ මලේ දාගත්තේ නැත්නම් කපුට කනවා එහෙම නැත්නම් කලවැද්ද කනවා බුදිය ගන්නකොටත් මේක දාගන්න ඉතින් එදා තමයි අම්මා පිටත් උනේ. අනේ මේ මගේ පුතානේ. මේක කොහොම හරි කරලා ගොඩ ගන්න ඕන. අම්මට තියෙන පුදුමාකාර මේ පොඩි එකා දැක කාලේ දැකලා තියෙනවනේ. ඔය දැන් මදාවියා වුණාට අම්මා දන්නවනේ මේ මී බෙට්ටක් වගේ මී බැටියෙක් වගේ වදපු එකයි කියලා. අම්මා හිතුවා මං කියන්නේ ආයි කියලා. අම්මා දන්නෙත් නෑ අඟුලිමාලගේ චේතනාව. අඟුලිමාල දන්නෙත් නෑ අම්මා එන කතාවක්. හැබැයි අම්මා බැස්ස පාරට. සරුවචනසේ දැනගත්න මේ යක්ෂා තව පොඩ්ඩෙන් ආනන්තරිය අකුසල කර්මයකට වැටෙනවා. සරුවචනංශ වැඩියා. වැඩියට පස්සේ අඟුළු මාලිත ගත්තා. නිකම්ම නිකන් හාමුදුරෙක් කියන මොනවද නිකන් කඩුව විසිකරන එක විතරයි තියෙන්නේ. හාමුදුරුවෝ මොනවද ෆයිට් එකට එන්නේ නැහනේ. තනි හාමුදුරුවෝනේ. දුන්න වයිට කෙලවනවා එලවනවා එලවනවා හති හති දාගෙන එලවනවා බුදුරජාන්සේ අදිෂ්ඨානයක් කරා. කොච්චර එලෙව්වත් මාත් අඟුලිමාලත් අතර දුර වෙනස් වෙන්නේ නැතුව තියෙන බුදුන්ගේ බොහොම සාන්ත ගමනින් වඩිනවා. අඟුලි වල හත්ති පිඹපෙන එල්ලෝනවා පුරුෂ ධෛර්යය දාගන්න. යන්න යනවා යනවා කිට්ටු වෙන්නේ නැහැ. අර බැරිම තැන කෑකපුව ඔය හිතු මහාන කියලා. බුදුන් කිව්වා මන්න නතරුණමස්සිනා උඹට පුළුවන් නම් නතර වෙයන් කියලා. අඟුලිමාල බැච් ස්ටොප් කරපු මිනිස්සයානේ. ඌට තීරණ මෙච්චර මට අල්ලන්න බැරි තරම් වේගෙන් යන මේ මිනිස්සයා මට කියනවා නතර වුණයි කියලා. මට නතර වෙන්න කියනවා. මට මේ බුදුහන්සේගේ වේගෙන්වත් යන්න බෑ. පාරට කල්පනා වුණා මට මේ දුවන්න මිනිස් කපන්න පුළුවන් වුණාට තැම්පත් වෙන්න උත්සාහ කෙරුවොත් බුදුහාමුදුරුවෝ මට වැඩි ඉස්සරහින් ඉන්නේ. පොඩි වෙනසයි මේ මේ හිත පෙළුනේ පොඩි දෙයකින් අඟුලි වලපන් නතරුණා. උඹ පුළුවන් නම් නතර යන්න. තීක්ෂණ බුද්ධියක් ඕන එක තේරුම් ගන්න. මගේ ආර්ය ව්‍යවහාරයෙන් කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ ලේ මස් පිට කපන අමූත්‍රස්වාදියා අඟුලිමාලය දාගෙන කරේ මට තේරුණා බුදුදහමසේ නතර වීම අතින් දක්ෂයි. මම දක්ෂයි විශ්ිල්ලතින්. ආවුද ඔක්කොම පැත්තට දාලා වැන්දා. ඉතින් අර රජ කෙනෙකුටවත් අම්මටවත් පෙරලා ගන්න බැරි මිනිස්සයා බැන්දට පස්සේ බුදුජනන්සේ දැනගත්ත මේ මාස දැන් එළියේ තිබ්බොත් මා විශාල අවුලක් වෙනවා විජහාට ගිහිල්ලා හංගනවා හංගන්නේ තමයි සිවුර දාන. තට්ටේ ගාලා සිවුර දැම්මට පස්සේ ඕන එකේ හංගන්න පුළුවන්. දැන් මම මම පැවිදෙන්න ඉස්සෙල්ලා මගේ රැවුල තිබුණා බුරියට එනකම්. කොණ්ඩේ තිබුණා උරිස් දෙකට යනකම් මම ওই සුදු සූට් එකක් අඳගෙන ඉන්නවත් මම දැකෝ දැක්පට පූසාරි කෙනෙක්ම තමයි. පෙනුම නිකන් පූසාරි පෙනුම. ඉතින් ආවට පස්සේ ඔක්කොම බලන්න රැවුල කපයි කොණ්ඩේ කපයි කියලා මං කැපුවේ නෑ. සුමාන ගණක් මේකේ හිටියා. රැවුලත් වාන ඉතින් මොකාටවත් කොහේ ඉඳලා ආපු එකද කියලා අල්ලන්නත් බෑ මම එක එක කතා කරන එක කුටියකටවත් යන්නේ මම භාවනා කරනවා දැන් ඔක්කොල මම අල්ලගෙන ගිහිල්ලා හෙට සිවුරු දාන්න කියලා කැපුවා රැවුල උණ්ඩෙත් කැපුවා කැපුවාට පස්සේ අමුතුම මිනිහෙක් ඥානදාමසයිල කියනවා ආයිසුතු මේ හැංගෙන්න කැලේකට යන්න ඕනේ නෑනේ මූණට රැවුලක් කවපුවම හැංගෙනවනේ කැලේකට රින්ගන්න ඕනේ රැවුල වපු ගා හැංගෙන රැවුල කැපුවට පස්සේ අඳුරන්න බෑ කාටවත් දැම්මා. පහුවෙන්ද උදේ යහකන්දර ගියා පැවිදි වෙන්න. ලොකු සංහසේ යහකන්ද හිටියේ. ලොකු සංහසේ ආසනෙ වුණා. පැවිදිකමට ඉන්න බැරි වුණා. ලොකු සංහසේ මායි අනුරුද්දයි රාහුලයි ගිහි කාලේ අරන් ගිහලා පන්දි සංහසේ කිව්වා අවසරය ලොකු සංහසේ මේ කුලදරුවෝ තුන්දෙනෙක් ඉන්න පැවිදි වෙන්න වංශිට අසනීපයි. වංශිකයෙක් ගන්න හොඳා හොඳා ඊළ පැවිදි කරන්න කිව්වා. ඉතින් අපි ආවා රිදම් සංසිතින් සිවුරු ගැට ගැහුවා පැවිදි කරා පන්දි සංසිතිය යහකන්දේ ඔය සීමා විවෘත කරන දවසේ. එදාම ආරංචි වුණා ලොකු සංසිති වඩිනවා කියලා ස්පිරිතාලේ මේ පපු යමාරු වල. ඊට පහුවෙන්න අපි කට්ටිය සංඝයා දැන් මම තමයි බාලයන්. ගියා ලොකු සංසිති බලන කොළඹ. දැන් මං කොනේ වාඩි වෙලා ලොකු සංසිති මේ කවුද කියලා ඇහුවා. මොන විදිහෙන්වත් අඳුරන්න බෑ. ඊට පස්සේ කට්ටියම hina වෙනවා. ඉතින් මම ගෙන ඉතින් ගෙදෙන් ගෙනත් තිබුණා අඳනයක් පිළිගන්නන්න ඉතින් මම දන්න ක්‍රමේ හැටියට මම ඒක පිළිගන්නවා ලොකු සාන හොඳට බය හැටිය මොන්න තාලෙන්වත් අඳුරන්න බෑ. ඒ නිසා ඕන එකෙක් හංගන්න ඕන නම් ඌ පැවිදි කරන්න. ඌ ඉවරයි. ඊට පස්සේ අඟුලිමාල පින්නපාත යන හැමදාම ගහකට වෙරළු ගහකට ගලක් ගැහුවත් තට්ටෙට වදින්නේ. කුණු කූඩයක් වෙසි කිරුවොත් ඇඟට වැටෙන්නේ. පාරාණෙ මිනිහ කෙල ගැහුවොත් මූණට වැටෙන්නේ. ඒ හැමදාම ආවට පස්සේ බුදුජානකසේ පොඩ්ඩක් දාගෙන ඉන්නවා අඟුලි මාලත් එක්ක මොකද භයානක මිනිස්සෙක් නේ. ආපුවාම බුදුජානකසේ ළඟට ඇවිල්ලා කියනවා මෙහිමයි ස්වාමීන් වහන්සේ තට්ටෙට ගලක් වැදුනා සිවුර ඉරාගෙන මූණට කෙල ගහලා ඊටසේ අඟුලි මාලට කිව්වා අඟුලි මාල ඔය ලේස අකුසල කර්ම ඉවතපන් වට ප්‍රතික්‍රියා කරන්න ගියොත් අර තිබුණේකටත් වැඩි වැඩි වෙනවා කියන්නේ. දවසක් අඟුලිමාල හම්දුරෝ ජේතවනාරාමේ ඉඳලා නෑ තවත් ඉඳලා ජේතවනාරාමයට යනකොට අම්මා කෙනෙක් විලිලනවා දරුවෙක් වදාන. කිසිම කෙනෙක් උපස්ථානට නෑ. ඉතින් අම්මා පාරායින ගෙදරක කිඳිරි ගන්න. ඉතින් අඟුලිමාලට මේක දරාගෙන ඉන්න බෑ. අර අර ලේ පිට කපපු ත්‍රස්තවාදියාට මේ ආවේනික දුකකට දරු ප්‍රසීතියකට විලිවදල විලිලන අම්මා දිහා බලන්න ඉන්න බෑ. මෙයා කල්පනා කර කර ගියා. මේ සංසාරේ පටන් ගන්න තැන මේ. ගිහිලා පින්න පාතේ කරන එනවා පැයකට ගමනට පස්සේ උන්ට අර විද්‍යටම අම්මා විලිලනවා. කිසි කෙනෙක් උපස්ථානට නැහැ මරලා තෝණි දෙනවා. ඒ කියන්නේ ටිකක් අස්වාභාවික ප්‍රසූතියක් වෙන්නේ. හරිම හිතට මේකයි පස්සේ දානේ වන්දලා බුදුසසුන සංගට ගිහිල්ලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මේ වගේ මේ දුක් විඳින අම්මා කෙනෙක් දැකපුවා මංගේ පැවිද්දෙක් මොන වගේ දෙයක්ද කරන්න පුළුවන්. දසබුණානි කෝ ඒක ලේසි. මම මගේ ජීවිතේ කවදාකවත් සතෙක් මරපු නෑ. ඒ ආනුසාව වලයෙන් මේ දරුගැබ බල වේවා කියලා අදිස්ථාන කරන්නේ කෝ. අනේ හත් දෙයියනේ 1000ක් කපලා තිනවා දැක දැක දන දන. දැන් ඔබ වහන්සේ මට කියනවා උපන්දාසිර සතෙක් මරපු නැති ආනුභාව බලේ මේ ගැබ්මල බහ වේවා කියලා. මතකයිනේ. දැන් ඔය ප්‍රകൃති දුකවත් විඳ ගන්න බෑ. බෙල්ලට කඩුව තියලා අදිනකොට එහෙමනම් කියාපන් අරියාය જાති ආජාතෝ මම ආර්ය භූමියටපත් වුණාට පස්සේ අරතරම් මදාවියා දැන් කවදාක සත්ත්ව ප්‍රාණියක් හිතන්නේ අඩුවානේ ප්‍රකෘති ආවේනික දුකවත් දරා ගන්න බෑ ඒ නිසා අරියාය જાති ආජාතෝ න දැන දැන සතෙක් මරපු නැති ආනිසංසයෙන් මේ නැගණියගේ දරු ගැබ පහ වේවා බලන්න වෙනසක් අච්චර මදාවියෙක් මේ තරම් සාන්තිකර தත්ත්වයටපත් වෙලා ඒ කපපු සත්තු ගානට දැන් සන්තෝෂයක් හිතේ තියෙනවා මම බුදුන් දැක්කට පස්සේ කවදාකවත් පාවක් කරලා නැහැ මුන්න තරම් අදිෂ්ඨාන ශක්තියක්ද අදත් අඟුලිමාල සූත්‍රය දේශනා කරනවා දරු ගැබක් කෙනකොට. ජීන්සා අඟුලිමාලට පහනකම නොදී පැවිදි වෙන්න බෑ උපසම්පදා කරන්න බෑ මේ සති සම්පජඤ්ඤය කරන්න බෑ. ඔබ ලබනාත්මවරෙන් කිව්වනම් අපිට තියෙනවද අයිතිවාසිකමක් කාට හරි කියන්න. ඒ නිසා මේ අඟුලිමාලටත් බුදුහමතෝ කැත නැතුව කිව්වනම් අඟුලිමාල මම මනතර නොබ නතරවයන් කියලා. අපිට ඕනම කෙනෙකුට කීත හැකි නේ මුස්ලිම් මිනිසුන්ටත් කියන්න පුළුවන්. කතෝලික මිනිසුන්ටත් කියන්න පුළුවන්. අපිට ගහන්න නෝකීතයි ගහපයි ඒක ප්‍රශ්නයක් නැහැ. අපි බුදුහාමුදුරන්ගේ වැඩක් කරන කෙනෙක්. තබ්බ දුක්ඛ නිසරණ කියලා දිවුර ඇඳගෙන තියෙන්නේ උඹට පුළුවන් නම් සති සම්පජඤ්ඤේ වඩපන් සති සම්පජඤ්ඤේ හ කියලා ඇඟට එන්නේ කඩාගෙන එන්නේ ඒකට කියන එහෙම කරන්න ඉස්සලා අපි හඳුන් කිරිපැන් වලින් නාන්න ඕනේ නේද සීල 100ක් අංග සම්පූර්ණ වෙන්න ඕනේ නේද ත්‍රිපිටකය දැනගෙන තියෙන්න ඕනේ නේද දසවාරමිතා පිළිලා තියෙන්න ඕනේ නේද ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්න ඕනේ නේද ඔබ හන්දේ මේ මොකද්ද කතා කරන්නේ? එහෙම කරන්න පුළුවන්ද කියලා හම්මද බොල. මේක හදන්න හදන කාලේ ධම්මනිසන් ත්‍යාමසෝ කියන අවුරුදු 50කට ඉස්සෙල්ලා මුළු බූදලියම වේදම් කළා. මේක හදන්න ඕනේ කියනකොට ජර්මන් දනුවතු ඉඳගෙන ඉතින් ඇත්තටම අපි ඒ දවස්වල ම්ලේච්ඡ යුගය ගත කරේ. දන්නෙත් නෑ බණක් භාවනාවක් කරන්න ප්‍රතිපදාවක් දන්නේ. මේව හැදුවේ නැත්නම් අපි තාම ම්ලේච්ඡයි. මේ ශාන්ති කරණ ඉඳදී හාමුදුරුවෝ කාලු බොහොම පඬිත හාමුදුරු කෙනෙක්. අවිල්ලියෝලා කිව්වලු මහත්යාද බී අශෝක වීරත්න කියන්නේ ඔව්. මහත්ය මම මේ පණිවිඩයක් කියන්න ආවේ දැන් මහත්ය මෙච්චර වියදම් කරලා මෙච්චර කැප කරලා දෙයක් හදන්න හදනවා. වා හරියන්නේ නැහැ මහත්යෝ. බුද්ධ ශාසනය දැන් නැති 2500ට ඇවිල්ලා තියෙන්නේ. ඕක හරියන්න නම් බණ භාවනා කරන්න නම් ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න eBay. දසපාරමිතා පිළිලා තියෙන්න eBay. පින්වන්ත ජීවිතයක් වෙන්න eBay. දැන් එහෙම කට්ටිය නැහැ. නෑ ඒක කියලාත් නෑ. එහෙම තියෙන්න eBay. ඊට පස්සේ ඒක අනේ ස්වාමීන් වහන්සේ ඌව මේ ගිහියෝ අපි දන්නේ නැහැ. අපි ඉතින් මේ සබ්බදරිමි වියදම් කරන වියදම් කරනවා. ඔබ වහන්සේට පුළුවන් ද කියන්න මට ත්‍රි හේතුක ප්‍රතිසන්දිද කියලා. නෑ ඒක නම් දන්නේ නැහැ කිව්වා. එහෙනම් මට දත පාරමිතා පිළිලා තියෙනවද කියලා ඔබ වහන්සේගේ මීටරේ පොඩ්ඩක් දාලා බලන්න කිව්වලු. දන්නේ නැහැ කිව්වලු. ඔබ වහන්සේට හේතුක ප්‍රසන්න තියෙනවද කියලා දන්නවද? දන්නේ නැහැ. ඔබ වහන්සේට තියෙනවද මේ දසපාරමිතා පිළිල? දන්නේ නැහැ. මං එන එකක් කියන්නම්. ඔබ වහන්සේ බිමට බඳින්න මං උතෙන් එන්නම් මට වඳින්නේ කිව්වා. මොකද්ද හාමුදුරනේ දන්නේ නැති බයිලාවක් කතා කරලා කොරන්න හදන මනුස්සයට කොරන්න දෙන්නේ නැතුව කරන මේ විකාරේ මම දැන් මේ සතිපාසල කරනකොටත් මටත් ওই ටික තමයි කට්ටිය කියන්නේ අපි සතිපාසලේ ගිහිල්ලා පොඩි ළමයෙකුට කියලා දෙනවා සතිමත් වෙන්න කියලා. එතකොට කියනවා ඊළම සීලයක පිළිහිටලාද බුද්ධ ආගමේද নানা ප්‍රකාර ප්‍රශ්න ඔබ වහන්සේ මේ අරණ්‍ය වාසී වැදගත් හාමුදුර කෙනෙක් මේ බුදුහාමුදුර පාචල් කරනවා නේද මේක කියන්නේ නැද්ද බුදුහාමුදුරන් කියලා මම ගොනේ එහෙම කියන්න ඕන කම නැහැ අපිට තියෙන ළමයට සති සම්පජය දුන්නර වාසේ ළමයි හැදිලා එයි එනවනම් එයි සති සම්පජඤ්ඤේ දෙන්න අහවල් සුසුකම කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. එහෙනම් අඟුලි මාණ්ඩ දෙන්න පුළුවන්. රෙදි නැතුව එනකොට බටචාරාවට දෙන්න පුළුවන්. බටචාරාට කියන නංගි දීයලෝ පංකියෝ. අද දිගහැල්ලා කිව්වේ නංගි දීයලෝ පං. ඊකිරිස අපි යටින් කොච්චර දියුණුද? අපි ළඟ අඩුපාඩුකම් තියෙනවා. ඒක මං කවදාකවත් මේ කායවත් කුණුරෙදි බහන්න මට ඕනකමකුත් නැහැ. මට පුළුවන්කමකුත් නැහැ. මං කියන්නේ මේ අත්තානුවාද බය කියන එක අද පැවිද්දන්ට හුඟක් වැඩි ගිහියන්ට වඩා. මම මෙතන හිටියනම් මේනින්නාන්සලාට කියනවා මේනින්නාන්සලාටත් බරපතල ප්‍රශ්නයක් මේ. මොකද ඇයි මේ බුද්ධ ශාසනයක තියෙන මේ Taman භවිදලා ඉන්න එක කරදරයක් කරගන්නේ බරක් කරගන්නේ වෙන පාරක් තියෙනනේ සීලෙන් සතියට යන්න පුළුවන් පාර වගේම සතියෙන් සීලයට යන්න පාරක් තියෙනනේ මේ සති සම්පජඤ්ඤ සූත්‍රය සතිය තියෙනවා නම් බයලජ්ජාව පහරනවා. බයලජ්ජාව තියෙනවා නම් ඉන්ද්‍රිය සංවරය පහරනවා. ඉන්ද්‍රිය සංවරය පහරනවා නම් සීලය තියෙනවා. සීලය තියෙනවා නම් පාමොජ්ජා. මෙන්න මොකක්වත් නෑ. අපිට දක්විතර දෙකමත් එපා. අපි කවුරු හරි දෙන දෙයක් අහලා බැලේක් වෙන්නේ අර කලින් කියා විදිහට අඤ්ඤෝ මේ ආකප්පෝ කරණියෝ ඉන්නවා. අපිට වැඩි සන්තෝෂෙන් ඉන්න කවුද මේ ලෝකේ ඉන්නේ? නිවන් දැකලා නෙවෙයි. ඒක උනේ නෑ. අපි ඉන්නේ දවසින් දවස දවසෙන් ඉදිරියට යන. මේ පාමොජ්ජයමයි ප්‍රීතිය අවතේ. ප්‍රීතියමයි පස්සද්ධිය ඇති කරන්නේ. පස්සද්ධියමයි සුඛය ඇති වෙන්නේ. සුඛයමයි සමාධිය ඇති වෙන්නේ. මේ ප්‍රමුදිතස්ස බික්කවේන චේතනාකරණීයම් පීතිමේ uppajjatuuti ධම්මතායේ සාබික්කවේ ප්‍රමුදිතස්ස පීති. අපි සති සීලෙන් ඉන්නේ. මං ඊට වැඩි අද සීලෙන් ඉන්නේ. වෙච්චිව ගැන පශ්චාත්තාප වෙන කිසිම අයිතියක් අපිට බුද්ධ ජනතේ දීලා නැහැ. ඒක ඇති වැඩක් නැහැ. අපි සාසනයක් හිතලා ඉස්සරහට යනවා නම් ඒ ඇති වෙන ප්‍රමෝදයෙන්ම වඩ වඩා සතුටුමත් වෙන්න උත්සාහ කරනවා නම් මේ මට ඒ කිව්වට කවුරක්වත් මම දන්නව පිළිගන්නේ මේ මුළු ලෝකේ තියෙන සියලුම ප්‍රශ්න වලට උත්තර වෙච්චරයි ඒකයි පුදුරජානසේ බය නැතුව කියන්නේ ඒ කායනෝ යම්බික්ක වේමග්ගෝ සත්තානම් විසුද්ධියා යදිදං චත්තාරෝ සතිපට්ඨානා අපි අද බෞද්ධයෝ වශයෙන් පිටරට සුද්ධෝ කියන පච අහඬ කොච්චර පෙළ ගැහිලා ඉන්නවද සුද්ධා කිව්වොත් ඕනේ පචයක් ආණ්ඩුවට උනත් උපදෙස් දෙන්නේ සුද්ධෝ. හැම පැත්තෙම සුද්ධෝ. සුදු ආහමතුරු කෙනෙක් එම ආවොත් බුදු ආහමතුරන්ට වැඩි හපන් අද. පෙළ ගහලා යන හැටි. අයියෝ. එයි මේ බුදු ආහමතුර අපිට කෙලින්ම දීලා තියෙනවනේ. ඒ කායන මාර්ගයක් තියෙනවා. කරලා බලන්න. හත් අවුරුද්දක් ගියේ නැත්නම් අඩු ගන්න. තුමාණ දෙකක් කරලා බලන්න ප්‍රතිඵල තියෙනවා. එච්චරමයි යගේ කරන්න ඕනේ. එතකොට අනිවාර්යයෙන්ම දේශනාවට අගයක් එනවා. අනිවාර්යයෙන්ම අපි යොදපු කාලයට අගයක් එනවා. අපිට තේරෙනවා මේ සතිය කියන එක අලුතෙන් ඕන දෙයක් නෙවෙයි තියෙන දෙයක්. ඒකෙන් පටන් අරගෙන බයලජ්ජාවට යන්න පුළුවන්. බයලජ්ජාව මතුවෙන්නේ ඉරිටේෂන් එහෙම නැත්නම් අසහනකාරී ගතියකට. සතිය මතුවෙනකොටම තමයි අසහනකාරී ගතියක් එනවා. ඒක කමඨාන් සුද්ධ කළා කියන්නේ. බලන්නේ අසහනයේ තියේදී සතිපත් වෙන්න පුළුවන් කියලා ඉවරයි. ওই තියෙන අසහන එන්නේ වේදනාවක් කරා, සද්දයක් කරා, හිතවිල්ලක් කරා ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අසහන එන්නේ සතිය නිසා. ඒක තියේදී සතියෙන් යන්න පුළුවන්ද කියලා බැලුවොත් මේක වෙස්සලාගත්ත සුභාසින්තනය. එතකොට සතිය ඒකට කියනවා ඒ පුල්ල සතියක් කියලා අඛණ්ඩ සතියක් වෙන්න පටන් ගන්නවා. එතකොට ඕනේ කරදරයක් එන්නේ මට තියෙන ඒ කරදරේ තියේදී සතුටුමත් වෙන්න ගියාම එnde ende ende ende හැම මතුවෙන හැම චිත්තක්ෂණයක්ම පිරිසිදුයි. ඒකේ Tamanට බයලජ්‍ය දෙකට එහෙම නැත්නම් හිරියොතප් ඇති කරගෙන යන වැඩේදී ටික ටික ටික ටික ටික ටික පවට බය සහ පවට ලැජ්ජාව සහිත කෙනෙක් බවට යන්න පුළුවන් සත්පුරුෂයොත් අවශ්‍යයි. එතකොට ඔන්න අපිට තේරෙනවා ඉන්දිය සංවරයක් කවදාකවත් ගන්න බෑ ඕක නැතුව. ඉන්දිය සංවරයක් නැතුව සීලයක් කියන එක හිතන්නවත් එපා. එතකොට සීලයම සීලය සංවරයම බුදුරජාණන් කියනවා සීල පරිදෝතම් බික්කවේ පඤ්ඤා පඤ්ඤා පරිදෝතම් බික්කවේ සීලං සිල්වතෙකුට විතරයි ප්‍රඥාව තියෙන ප්‍රඥාවන්තෙකුට විතරයි සීලය තියෙන්නේ සෝනදණ්ඩ සූත්‍රයේදී බුදුරජාණන්සේ ඒ පැත්තට මේ පැත්තට තම තමා පෙන්නනවා මේ ලෝකේ සීලවන්ත කෙනෙක් ඉන්නවා නම් උන්දගා විතරයි ප්‍රඥාව තියෙන්නේ ප්‍රඥාවන්තෙක් ඉන්නවා නම් එයාට විතරයි සිල් ලකින්න පුළුවන් අද ওই විශ්වවිද්‍යාලවල දෙන උපාදී අනම්මනන් තේරම මේ මූල ධර්මයට දාලා බැලුවොත් මේවා නිකන් පඬරැල් වාගේ. පඬරැල් වාගේ. නමුත් අපිට පේනවා නම් දවසින් දවස දවසින් දවස ශීලෙ පොඩක් වැඩෙනවා. ඉන්ද්‍රිය සංවරය ටිකක් වැඩෙනවා. බයලජ්ජාව වැඩෙනවා. සතිය වැඩෙනවා. මෙන්න මේකට නම් ප්‍රඥාව කියන්නේ. ඉතින් ඒක පැත්තක තියලා අපි වෙන මොන හරි කාට හරි කඹරන්න පටන් අර ගන්නවා නම් බැලියෙක් වෙන්න හදනවා නම් සේවකයෙක් වෙන්න හදනවා නම් මේ බුද්ධ පුත්‍රයෝ වශයෙන් නැත්තම් භාවනා කරන කෙනෙක් වශයෙන් පඬිස්සවාංශ කියන බුරුමේ පඬිස්සවාංශ කියන මේ භාවනා කරන්න ආවට පස්සේ නැත්තම් භාවනා වැඩපොඩි ගියට පස්සේ පිංකම් ගැන කතා කරන්න එපා. මේ අදි කුසලයක් කරන වෙලාවේ මේ ලාමක දේවල් කතා කරන්න එපා. භාවනා කරන්න ගියාම හැම කෙනාම සැලසුම් හදනවා පිංකම් වලට. භාවනා වැත්තක තියලා සැලසුකා. නරක දේවල් නෙමෙයි භාවනා නොකරන වෙලාවේ කරන්න. ඒක හරි කමන්නේ. මේ භාවනා ගැන අදිස් කුසලයක ඉන්නකොට අපි යන්න ඕනේ ඊට වැඩිය හොඳ එකට මිසක් අරවා එනවා හිතට ඒකේ ස්වභාවනේ. පැත්තකට දාලා ඇදගෙන යන්න ගත්ත ඉදිරියට යන්න පටන් අරගත්තොත් ඒ ප්‍රඥාව ඉස්මතු වෙන හැටි හිතා ගන්න බෑ. ඒ මොකද මේ ධම්මජීව කියන මිනිහට මේ අවුරුදු 40 තුල මේ සතිය වැඩි වීම නිසා ඇති වෙලා තියෙන කුසලතා ටික බලනකොට මටම හිතා ගන්න බෑ. මටම හිතා ගන්න බෑ මෙච්චර හැකියාවල් වික්තකමක් ප්‍රතිබලකමක් තියෙනවාද කියලා. මේ හැම කෙනෙකුට මේ ගුණේ තියෙනවා. කිසිම කෙනෙකුගේ අඩුවක් නෑ. උපත්තියම අපිට හම්බෙලා තියෙන ඕපනික් බැලන්ස් එක ඒක තමයි. හැම හැකියාවන් දෙකේ යට වෙන්නෙම සති සම්පජඤ්ඤේ නෑ, ඉරියොතප් නෑ, ඉන්ද්‍රිය සංවරේ නෑ, සීලේ නෑ. එතකොට තමන් විසින්ම තමන් පිළිබඳව අව탁සේරු කරනකොට සමාධියක් හරියන්නේ ඒක නෙවෙයි සත්‍ය සම්පජඤ්ඤ සූත්‍රයෙන් පෙන්වන්නේ මෙතනින් පටන් ගන්න ඉදිරියට ඉදිරියට යන්න යනකොට මේක නැවත සලකා බලන්න අවස්ථාවක් ලැබෙනවා සීල කැඩලා තියෙන එක ප්‍රශ්නයක් නැහැ හදන්න පුළුවන් ඉතින් ලස්සන ආප්ත උපදේශයක් මතුවෙනවා යම් වෙලාවක යම් කෙනෙකුට තේරෙනොත් මගේ සීලේ කැඩලා තියෙන ප්‍රශ්නයක් නැහැ මම කොහොම හරි සත්‍ය සම්පජඤ්ඤ වඩනවා හිරියොතක් මට ඇති වෙච්චාවයි ඉන්දිය සංගට ඇති වෙච්චාවයි මම සීලවන්ත වෙනවයි කියලා තමන්ගේ කැඩිච්ච සීලෙට සමාදානීය සමාව අනුකම්පා කරන කෙනාට විතරයි තව කෙනෙකුට අනුකම්පා කරන්න පුළුවන් අපි අද තමන්ගේ සීලය පිළිබඳ තැවෙන කෙනාට කවදාකවත් අනුන්ට අනුකම්පා කරන්න බෑ. එසා කොයි වෙලාවක හරි තවුරු හරි තිබෙන රටේ සීලවන්තකමක් සීලතෝ න මේ අත්තාන උපවදති इति මට ඉස්සර මගේ සීලය දෙස් දුන්නා දැන් නෑ මම ඒක අඩු කරනවා කියනකොට යාට සීලය කඩන හැම කෙනා පිළිබඳව අනුකම්පාවක් එනවා නේ ඉතින් නොදැනුවත්කමනේ ආදර්ශයක් තිබුණ නෑනේ කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑනේ ඒ වුණත් මිමස්ස උත්සාහයක් ගන්නවානේ අනේ මේ උත්සාහය සාර්ථක වේවා අපි ඒ කෙනාට අනුකම්පා කරන්න ඕනේ කියනකොට ඒකෙන් මේකට සහ මේකෙන් ඒකට අන්‍යෝන්‍ය වශයෙන් පුදුමාකාර ගැම්මක් එනවා නිසා කාරණයක් සිල්පැත කැඩුවයි කියලා තමන්ගෙත් නරක කරන පව් කරන්න යන්න එපා. ඒක මා මෝඩ තක తీරු වැඩක්. සිල්පද කඩාගත්ත එක නෑ සිල්ගත් බඩගත්ත අපිට මොකෝ. අපිට කරන්න තියෙන්නේ පුළුවන් විදිහට අනුකම්පා කරලා පාර කියලා දීලා හිතමනාප කරන්නේ නැතුව අපේ ගමන යන එකයි. ඉතින් ඒක නිසා මේ පැවිද්දෙකුට තරම් මේ මාතෘකාව අදාළ නෑ අනික් ඇත්තන්. අදාළ වුණාට පැවිද්දෙකුට තරම් මේක අවාසියටලත් නැහැ කාටවත්. මොකද පැවිද්ද සිල්පද ගොඩක් කරන් තියෙනවා ඒක පිළිබඳ විශ්වාසය නැත්තම් එයා හිතන මේක හදන්න බැරි වැරද්දක් වුණා කියලා හදන්න පුළුවන් එච්චරයි කියන්න තියෙන්නේ හදන්න පුළුවන් සති සම්පජඤ්ඤේ සූත්‍රය අනුව ඒක නිසා වෙච්ච වැරද්දට අච්චු ලැබේවා කියලා හිතාගෙන ඉදිරියේදී ලදලද චිත්තක්ෂණේ මීට වැඩිය සතිමත් වෙලා ලැබෙන ලැබෙන අවස්ථාවේ මේ ඉන්දිය සංවරය බයලජ්ජාව සීලය කියන මේ දේවල් හදන්න පුළුවන් දේවල් ස්ථිර හානි වෙන දේවල් නෙවෙයි දිගට කරන්න ඕනෑ කියන හැඟීම පහළ වෙනවා නම් ධර්ම දේශනාව සාර්ථකයි කියලා මම බාර ගන්නවා. කිලු දිනාටේ අදිෂ්ඨානයේ පින්සත් දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. ශිරු දිනාට ඒ අත්තානුවාද බයෙන් නිදහසක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.